<clears throat> අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නිසරණ වණේ ඉහළ බ්‍රහස්පතින්දා පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ තවත් එක අංකයකට ඇමුල පුරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සීලුම දෙනායේ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු.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 අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තං සෝපි තේජං තේජතෝ අபிජානාති තී ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පසුගිය දවස් නැත්නම් මාසෙ දෙකේ වගේ වෙච්ච ඒ ධර්ම චාරිකාවට ඉස්සරලා අපි මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ හැරවුම් ලක්ෂයකට ඇවිල්ලා හිටියේ නැත්නම් හැරවුමක් අරගෙන තිබුණේ එතුවක් කල්වේ කතා කරපු ඒ චීනාශ්‍රව භූමිය ක්ෂේක භූමිය කියන භූමි දෙක ඉක්මවලා අපි මේ කීනාශ්‍රව භූමියට එළඹිලා එලිපත්ත පාගලා තිබුණේ. ඉතින් අපි ඒ කියන්නේ සූත්‍රයේ පැත්තෙන් බලනකොට එන්නේ එන්නේ එන්නේ ගැඹුරට යන්න පටන් අරගත්තා. ඒ ගැඹුර අපි යන්නේ සරුවත්යන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු ඒ උපමාන 24ක් ඔස්සේ. ඉතින් ඒක නිසා අර මුල් මුල් කොටස් වල එහෙම නැත්නම් කියනත් පු탁ජන භූමියේ මේ උපමාන කෙරෙහි කාරණා කෙරෙහි කරුණු කෙරෙහි කෙනෙක් කෙනෙක් දක්වන සූතමේ ඥානය චේත් චින්තාමේ ඥාන භාවනාමේ ඥාන අනුව ඒ කෙනාට ඉස්සරහට යන්න යන්න තමයි මෙතෙක් කල නොදැක්ක පැත්තකින් ඒ දැකපු දෙයම වෙන විදියකට තේරුම් ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඉතින් මේක අපි නමක් දාමු මේ කෙනා පරිණාමයටපත් වෙනවා කියලා. එහෙම නැත්නම් පෘථග්ජන භූමියේ ඉපදිලා පෘථග්ජන භූමියේම මිය පරලෝ යන්න ගනොත් ඒ කෙනා පරිණාමයටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. එනා ඉන්න තැනම ටැග් ගහීච්ච, මෙට්ටයි වෙච්ච, එහෙම නැත්නම් වටවලල්ලේ කරකෙන සංසාර චක්‍රේ කරකෙනෙක් බවටපත් වෙනවා. ඉතින් ඒ බව ඒ භූමියේ ඉඳද්දී අඳුනගන්න එකම ලොකු දෙයක්. මම මේ පෘථග්ජන භූමියේම කැරක් කැරක ඉන්නවා. ඒකේ රජ වෙන්න හදනවා. ඒකේ අනික් අයත් එක්ක තරම් කරන්න හදනවා කියලා කියන්නේ ඒකේ නාට අසුවිරු ඥානයක්වත් නැහැ. මේකට විකල්ප වශයෙන් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් පණවලද සීක භූමියක් තියෙනවා. ශික්ෂාව මුල් කරගත්ත භූමියක් තියෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඒ භූමියේ මේ අර මේ කාම ලෝකේ පෘථග්ජන භූමියේ තියෙන රණ්ඩු සරුවලේ පෙන්කරච්චලේ ඇත්තෙම නැහැ. නිතරම දෑත් තියෙන්නේ. ඕන කෙනෙකුට කියලා වැඩ කරගෙන යන්න පුළුවන්. මේකෙදි වගේ උරුට්ටුව නැහැ. ඒ වගේම ආතතිය නැහැ. අසහනෙ නැහැ. ඉතින් කාට හරි අසහනයේ ඉඳගෙන රණ්ඩු සරුවල් කරගෙන පෙන්කරච්චල් කර කර ඉන්න කෙනාට ඒකත් දෝෂයක් නෑ. ඉතින් එහෙම ඉන්න ඕන නම් ඒකේ ප්‍රශ්නකුත් නෑ. යන්න ඕනේ නම් මොනවාක්වත් මහා ලොකු දෙයක් නෑ. මේ ශික්ෂා ටික පනව ගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් ඒක ওই කිව්වට හරි අමාරුයි. මොකද අපිට ආසයි මේ වල්මත් වෙලා ජීවත් වෙන එකට. වල් භූතව ජීවත් වෙන එක. ඉතින් ඒකට තියෙන ඒ අයට තියෙන භූමිය තමයි පෘ탁ජන භූමිය. ඉතින් ඒ භූමිය අපි දන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. අනිවාර්යයෙන්ම දන්නේ. නමුත් ඒ භූමිය පිළිබඳව දැනුම චීනාශ්‍රපත් වෙච්ච කෙනෙක්ගේ ඇහෙන් බලලා නිවන් දකපු කෙනෙක්ගේ ඇහෙන් බලලා දකින්න හම්බෙන්නේ කලාතුරකින්. ඒ බුද්ධෝත්පාද කාලෙක බුද්ධ ශාසනයක් තියෙනකොට විතරයි. එහෙනම් මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා බුද්ධ ශාසනයක් ලැබිලත් පෘථග්ජනව ඉපදিলা පෘථග්ජනව මරණ ප්‍රමාණය තමයි 100ට ආසන්න. දශම ස්ථානයක් විතර තමයි අඩු ගානේ අහලවත් දැනගන්නේ මේට විකල්පයක් තියෙනවා. ඉතින් ඒ විකල්පේ දැනටම සාක්ෂාත් කරපු සුළු පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පෘථග්ජන භූමිය දිහා බලනකොට පේන්න තියෙනවා වෙන කතාවක්. ඒක පෘථග්ජන වේදකන පෘථග්ජන බව දන්නේ නැති ඒ කෙනාට පේන්නේ ඉතින් එතකොට මේ සීක භූමියට ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා කියන දේවල් තාමත් වටන දේ විදියට අපේ ජීවිතේ මෙතෙක් කල් අපි අගය කරපු දේවල් වලට වැඩිය වටන දෙයක් විදියට යමෙකුට තේරුම් ගත්තොත් එයාට තියෙනවා පෘථග්ජන භූමිය වගේම සීක භූමියේ සමතුලිත භාවයක් තියෙනවා. තරංගේ නැහැ, ආතතිය නැහැ. කෙනෙක් ඉක්මවාගෙන යන්න ඕනකමක් නැහැ. ඉතින් ඒ භූමියට ගියාම සීක පෘථග්ජන භූමියට විකල්පයක් හම්බ වෙනවා. ලොකු සාන්තියක්. අපිට මේ ග්‍රීෂ්ම ඍතුවට ඉන්න වෙනම ගයක් තල්ලි තියෙන කට්ටිය අර ගන්නවා ගඟක් අයිනේ. ඒ වගේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයාට රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිකා තුනක් හම්බුණා. ඒ ඊ ඍතු වලට ප්‍රශ්නයක් නැහැ. ග්‍රීෂ්ම ඍතුවට දෙන්න යනවා. සීත ඍතුවට මෙතෙන් දෙනවා. ඒ විදිහට අපිට විකල්පයක් ලැබෙනවා. නමුත් ඒ බව ඒ කියන්නේ විකල්පයක් තියෙන බව තේරුම් අරගත්ත පිරිසක් ඒකට සැදී පැහැදී කටයුතු කරන පිරිස බැලුවත් සතුරුදායක තත්වයක් නෑ. ඔක්කොටම ඕනේ කිසිම ශික්ෂාවක් නැතුව නිකන් ආවට ගියාට හැතිරෙන්න. ඒගොල්ලෝ ඒගොල්ලන්ට දෙන්න නම්බුනාමේ තමයි පෘ탁ජන කියලා. පෘ탁 පෘ탁. මගේ මගේ දේවල් මට වෙන වෙනම ඕනයි කියන එක. සීක භූමියේ තියෙන සමාන චර්යාවක් සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව. ඉතින් ඒකට යනකොට අර තමන්ගේ ෘචිකත්වේ පොඩ්ඩක් පාවා දෙන්න වෙනවා. ඉතින් ඒ වුණත් ඒ සන්තෝෂ මට්ටමකට නැති වුණත් සීක භූමිය ගැන කතා කරනකොට පසුගිය අවුරුදු 30 40 ලොකු වෙනසක් සිද්ධ වුණා. සෑහෙන පිරිසක් මේ භූමියට ඒ කියන්නේ ශික්ෂාවට ගරු කරලා ශික්ෂාවට එළඹිලා පෙළඹිලා නිකන් ශික්ෂාව බුරුගේ පිටේ අකුරු පැටව වගේ නෙවෙයි ශික්ෂා රස විඳින්න පටන් ගත්ත කාලයක් ඒක අපේ මේ પરම්පරාවට සතුටු වෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒක මේ ප්‍රතිශතයක් වශයෙන් හොඳ තත්වයක තාම නැහැ. නමුත් ඒක පොඩි හරි දියුණුවක් වෙන්න එක ලොකු දෙයක්. ඊට පස්සේ ඒ සීක භූමියේ තියෙන පරාසයක් ඒ පෘථග්ජන භූමිය මෙතෙන් පටන් අර ගන්නවා. ඉවර වෙන තැන ක්ෂීණාශ්‍රව භූමිය. ඒ දෙක අතර පරාසය තමයි භාවනා ලෝකය කියලා කියන්නේ. ඉතින් අපි සාමාන්‍ය දැන් ඉතින් ওই භාවනා ලෝකය කියන පැත්තට වැටිච්ච පිරිසක් අපි මේ කතා කරන්නේ. ඒ නිසා අපිට ගොඩක් අදාළයි ඒ සීක භූමිය ඒකේ සීමාව දැනගන්න ඕනේ. වැටුනොත් අපි වැටෙන්නේ පෘ탁ජන භූමියට. ජය ගත්තොත් අපි ජය ගන්නේ ජය ගණගෙන යන්නේ ඔය කියන චීනාශ්‍රව භූමියට. ඉතින් අපි පසුගිය මාස ගානක ඔය සීක භූමියේදී කොහොමද මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන දේවල් වලට කටයුතු කරන්නේ කොහොමද මේ ධාන රූප ධාන අරූප ධාන වලට කටයුතු කරන්නේ කියන්නේ මේ 24ක් උපමාන දිගේ සාකච්ඡා කරමින් හිටියා. ඉඳලා ඒ ගමනට ඉස්සෙල්ලා නොවැම්බර් මාසේ දවසක අපි මේ ක්ෂීනාශ්‍රයන් වහන්සේ නමක් වුණාට පස්සේ අර පෘ탁ජනෙක් වශයෙන් දකපු පටවි ධාතුව සීක පුද්ගලයෙක් වශයෙන් දකපු පටවි ධාතුව දිහා තවත් ක්ෂීනාශ්‍රයසකින් දකින්න පටන් ගන්න හැටි අහන්න ධර්ම දේශනාවට ධර්ම මාතෘකාව වශයෙන් තියාගත්තා. ඒ කියන්නේ අපි සුත්තමයේ වශයෙන් බලනවා. ඒ අපි දැකපු දෘෂ්ටි කෝණ දෙකට අමතරව තව දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒක අපිට සුත්තමේ වශයෙන්වත් තේරෙනවද? එහෙම නැත්නම් චින්තාමේ වශයෙන් මේවා කල්පනා කරන කේ වටිනකමක් තියෙනවද? ඊට පස්සේ ඇත්තටම මේක මේ ජීවිතේදී සාක්ෂාත් කරගන්න පුළුවන්ද කියලා. ඒ පැත්තෙන් පැති තුනක් තියෙනවා. මොකද මෙවැනි පිරිසකේ තුන් කොටසම ඇති. ඉස්ලාම් වතාවට අහනවා. එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට සීක භූමියේ හරි පු탁ජන භූමියේ හරි ඉඳගෙන මේක මනට අත්දකලා චින්තාමේ පස්සෙන් බැලුවොත් මේක අද තියෙන ප්‍රශ්නට උත්තරේ තමයි කියලා තේරුම් ගත්ත පිරිසුත් ඇති. අත්දැකීම් වශයෙන් දැනටමත් මේ කියන 24ක් කාරණා වලින් අයින් වීමේ වාසිය, අතහැරීමේ වාසිය, වෙන්වීමේ වාසිය අත්දකපු කටියත් ඇති. ඒ නිසා මේ පැය ඇතුළත අපිට උත්සාහ කරන්න වෙනවා. ඒ සුතමේ ඥානෙට, චින්තාමේ ඥානෙට, භාවනාමේ ඥානෙට කියන මේ කාරණාවලට අදාළ වෙන විදිහට ඒ මොකද මේ රහත් වෙච්ච කෙනෙක් නැහැ කියනවා වගේ අදහසින් වගේ තමයි කතාව යන්නේ හැබැයි. මේ විරිසෙත් රහත් වෙච්ච කෙනෙක් නැහැ මමත් රහත් වෙලා නැහැ කියන එකයි මම මේ කියන්න හදාගන්නේ. ඒ තරහ වෙන්නේ නැත්තොත් ඇති තරහ වෙන්න එපා. හම්බි එහෙම යන් ඒ පදනම් කරගෙන යන් අතනසලා ඉන්න ඉඩ තියෙනවා. අපි එහෙම ඉන්නවා නම් ඉතින් ඒකෙත් කාට කියලා අහගත්ත ප්‍රශ්නකුත් නැහැ. මං කියන දේ මං හිතන්නේ ගැට ගැටෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපි ගිය පාර ගත්තේ මේ ආපෝ ධාතුව මේ පඨවි ධාතුව කියන එක මේ පෘථුවිය මහය හතර නොදන්නා පෘ탁ජනයා මේ ඉඩම් හිමි වැවිලි කරුවන් වෙන්න ආසාවක් තියෙනවනේ මේ ඉඩම් ගොඩක් තියෙන කෙනා පොහසත් ඉඩම් අඩු කෙනා දුප්පත් දේශ සීමා අරගල යුද්ධ මේ තේරම සෙල්ලම් ටික තියෙන්නේ පටවි ධාතුව මත. ඒ මොකද මේ පටවි ධාතුවෙන් තමයි Tamange තණ්හා මහන දිට්ටි වඩන්නේ. ඉතින් ඒක තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒක තමයි මේ කාම ලෝකය කියන්නේ. කාම ලෝකේ රජ්ජුරුව පෘථුවියට රජ්ජුරුව. රජ වෙන්නේ පෘථුවේ වැඩියෙන් තියෙන කෙනා. ඉතින් ඒ නිසා අපි අපේ රාජ්‍ය ලෝක වෙනවා දකින්න කැමති. ඉතින් ඒ චින්තනේ තමයි අපි හැදිලා තියෙන්නේ. ඒ චින්තනේ තමයි අපි වැඩිලා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමයේ ඉඳලා යම් කිසි කෙනෙකුට හිතුණයි කියන්නේ මේ පොළවෙන්ම මතම ජීවත් වෙන පොළොටම පසක් කියලා මැරලා යනවා. ඒ වෙලාවේදී අපි අඩු ගානේ සීල සමාධි ශික්ෂා ප්‍රඥා සීල සමාධි ප්‍රඥා ශික්ෂා කරන්න ඕනේ කියලා යනවනම් ඒ අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේත් උපංගම අතහැරලා දාම යම තමයි. Taman හම්බ කරපු දේවල් අතහැරලා දාන එක. ඉතින් ඒක මහා ලොකුට සලකනවා. සලකන නිසා තමයි ඔය දුඹුරු පාටකට ඇඳගත්ත කට්ටිය ඉතරහින් වාඩි වෙන්නේ සුදු පාට ඇඳගත්ත කට්ටිය පිටිපස්සෙන් වාඩි වෙන්නේ ඕක නිසා තමයි. ඒ පිටිපස්සේ ඉන්න කට්ටියට අමාරුයි තාම මේ හම්බ කරපු දේවල් අතාරින්න. මේ ඉස්සරහින් ඉන්න කට්ටියකෙත් ඉන්නව ඇති මාට ඉඩම් ගැන ආසාවල් තියෙන ඇත්තෝ තාමත් ඒක නෑ කියන්න බෑ. ඒ වගේ තියෙනවා මොකද විහාර නින්දකම් පනත කියලා ලංකාවේ විතරක් පනතක් තියෙනවා. වයම රකින්න ඕනේ අපි. પરම්පරානුගතව ඒ විහාර නින්දකම් මොකුත් වෙන්න දෙන්නේ නැතුව රකින්න ඕන කියාගෙන එහෙම ඉන්න જાතිකුත් තියෙනවා. ඒ නිසා කාපාර සුදු පාට වෙනස් වුණා කියලා පටවි ධාතුව කෙරේ ලොකු වෙනසක් වෙන්නෙම නැහැ. වෙන්න තමයි හැබැයි ඇඳලා තියෙනනම් එහෙම තමයි. ඉතින් මේ පටවි ධාතුවෙන් ඒ විදියට වෙන්වීම පුදුමාකාර අභිනිෂ්ක්‍රමණයක්. නැත්නම් අභිනිෂ්ක්‍රමණය කියන වචනේ සාමාන්‍ය ගිහිගෙන් අතාරිනවා කියන එක තමංගේ නිශ්චල චංචල දේපල අතාරිනවා කියන එක. ඊට පස්සේ අදාපියන් හදන්නේ ආපෝ ධාතුව කියන එක අරකම තමයි. ආපෝ කියන එකේ වචනෙන් අදහස් කරන්නේ සම්මත ලෝකයේ එහෙම නැත්නම් විවහාර ලෝකයේ වතුරට. නමුත් සීක භූමියට යනකොට මේ තෙත ගතියට, ඇලෙන ගතියට සහ වැగిරෙන ගතියට තමයි ආපෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් ඒක නියෝජනය වෙනවා වතුරෙන්. ඉතින් ඒක නිසා මීගාව ලෝක යුද්ධයක් වෙනවා නම් එන්නේ වතුරට කියලා දැම්මම යෝජනා කරලා තියෙනවා. මොකද විශාල ප්‍රදේශයක් ලෝකේ කාන්තාර බහටපත් වෙමින් තියෙනවා. දැනට යුද්ධ තියෙන තෙල් වලට ඊගාව යුද්ධේ ඉන්නේ වතුරට. ඒක නිසා දැම්මම ওই ලොකු ලොකු රටවල් ඒ වතුර තියෙන රටවල් වලට ඇහ ගහගෙන ඊවට ආධාර දීගෙන ඒ අතරමැද සීමාවල් අඩු කරගෙන ජීවත් වෙනවා. මොකද කවර හරි වතුරට රණ්ඩු කරන්න වෙන වෙලාවක් එනවායි කිය. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙත් රෝහිණී ගඟට සෑහෙන යුද්ධ ගියා. මෞගේ පාර්ශවයයි පියාගේ පාර්ශවයයි. ඒ යුද්ධෙට ගියාට පස්සේ ඉතින් බුදුරජාණන්සේ කියලා දෙන්න ඕනේ. නමුත් බුදුහාමුදුර කිව්වට නෑදෑයෝ අහන්නේ මොන විදිහින්වත් කිව්වට අහන්නේ ඉතින් පුළුවන් තරම් උත්සාහ කළා ගඟ මැද ඉඳගෙන කිව්වා. ওই වතුරට වැඩිය ලේ වටිනවා. වතුර නිසා ලේ හලන්න එපා. ලේ ඝනකම වැඩි කියලා. ඉතින් ඒක සත්තුන්ගේ මනුස්සයට තේරෙන්නේ නෑ. මනුස්සයට මේ මේ වතුර වගේ දෙයක් අල්ලගෙන විශාල හටක්. ඉතින් එවැනි පෘථග්ජන මතිමතාන්තර සහිත භෞතික ආගයන් සහිත ලෝකයේ යම් කිසි කෙනෙක් මේ වතුර කියන එකේ කෘත්‍යය ඇලෙන සුළු ගතිය, වැగిරෙන සුළු ගතිය සහ පිඩු කරන ගතිය කියලා බැලුවොත් වතුර කියන වචනේ වෙනුවට මේ ආබන්දන ගතිය කියන එක දාගත්ත ගමන් ඒ පුද්ගලයා ඒ ව්‍යවහාරයට ගිය ගමන් යා ජාත්‍යන්තර නැත්නම් විශ්වගත පුද්ගලයෙක් බවට පත් වෙනවා. වතුර කියන්න ගිය ගමන් මිනිස්සෙක් බවට පත් වෙනවා, තිරිසනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. වතුර නැතුව ජීවත් වෙන එක නෙවෙයි කියන්නේ මේ බුදුහාමුදුරුව මෙතන ආපය කියලා අදහස් කෙරුවේ ආබන්ධන ලක්ෂණය. බඳින ගතිය, පග්ඝරණ ලක්ෂණය, වැగిරෙන ගතිය. වතුර වැඩි වෙනකොට වැగిරෙනවා, අඩු වෙනකොට බඳන ගතිය වැඩි ඒකට ගරු ලක්ෂණ සහ ලහු ලක්ෂණ කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ සීක පුද්ගලයා භාවනා කරනකොට කියලා හිතමු, සිල් රකින්නකොට කියලා හිතමු, ඒ දෙකම කරද්දී එයා මේ ආබන්ධන ලක්ෂණේ දිහා හොඳට බලන් ඉන්නවා. මගේ ජීවිතයේ දවසේ පැය කීයක් මෙව නිසා ගත කරනවද කියලා. මේ ඇලීම් බැඳීම් මේ භෞතික වශයෙන් තියෙන බැඳීම් වලට හේතුව ජලය ජලය තමයි. අපි වට මැලියන් ಜಾති කියලා කියනවා. ජලයත් හොඳයි ಜಾති මැලියම. ඉතින් මෙන්න මේ ගතිය දිහා බලාගෙන ඉන්නකොට කෙනෙකුට විශේෂයෙන්ම භාවනාවට ගියාට පස්සේ තමන් කරන හැම වැඩකදීම මේ ඇඟේ තියෙන එහෙම නැත්නම් ඒ ඒ සංසිද්ධියේ තියෙන මේ බන්ධන ගතිය. එකට అలවලා තියාගෙන ඉන්න ගතිය. විසිරී යන්න දෙන්නේ නැතුව. එහෙම නැත්නම් මේකේ නව නව දොරෙන් කාරළු වැగిරෙන ගතිය කියලා දෙකක් තියෙනවා. අන්නේ දෙක අනුව බලනකොට සාමාන්‍ය වශයෙන් කියනවා නම් මේ ශරීරයේ තියෙන දේවල් විසිරී යානොදී අලුව කැටයක් ඒ පැණි වලින් බැඳලායි හැඩේ තියාගෙන ඉන්නවා වගේ අග්ගල ගෙඩියක් ඒ පැණි වලින් බැඳලායි හැඩේ තියාගෙන වගේ මේ මගේ කය විසිරී යනෝති මේ බඳගෙන තියෙන ආබන්ධන ගතියත් එහෙම නැත්නම් වැඩි වුණොත් සෙම සෙම වැඩි වෙනවා කියලා කියන්නේ හයින් වැగిරෙන හැටි කැස්ස සෙම වැඩි වෙන හැටි ඇහෙන් කඳුළු කනෙන් කංකරඳුරු නායෙන් සොටු මූත්‍රා අසුචි වැගිරෙන හැටි බැලුවොත් එහෙම අපිට මේ වගේ ශිෂ්‍ය සමාජයක ඉන්න බෑ. ඒ තරම් එක ඩිංගිත්තක් වෙනස් වෙච්ච ගමන් මේවා වෙනවා. මෙන්න මේ කියන පග්ගරණ ලක්ෂණය සහ එහෙම නැත්නම් මේ කියන ආබන්ධන ලක්ෂණය ගත්තොත් ඒ ලක්ෂණයෙහි ඉෂ්ටි පුරුෂ ගතියක් නැහැ. මොන විදියක්වත් ඇත්තේ නැහැ. එතකොට මේ ආබන්ධන ලක්ෂණය සහ පග්ගරණ ලක්ෂණේ අජ්‍යත්ත බහිද්දා කියලා වෙනසකුත් නැහැ. ඒ වගේම මේ ආබන්ධන සහ පග්ගණන ලක්ෂණ දෙකේ සැප දුක කියලා දෙයක්වත් නැහැ. අපි මේ වෙලාවට හැටියට එව්වට සැප දුක් දාගෙන ගාන පිරිමිදාගෙන මම උඹ කියාගෙන මේ යන ගතිය දකින්නකොට ආපෝ ධාතුව hina වෙනවලු. මේ යක්ෂයා මේ කොහෙ ඌ වෙන්නත් ඉස්සලා මේ පොළවේ තිබුණ ආපෝ ධාතු කොටසක් උගේ කියලා කියාගෙන ඒක වැඩි වෙනකොට අඬනවා අඩු වෙනකොට කනගාටු වෙනවා. නැත්නම් අඩු වෙනකොට අඬනවා වැඩි වෙනකොට කනගාටු වෙනවා. ඒකෙල්ල ඒ ස්ත්‍රියාව පුරුෂයාගේක පතනවා. පුරුෂයා ස්ත්‍රියාවගේක පතනවා. ස්ත්‍රියාව හිතනවා මේක ස්ත්‍රී ආපෝ ධාතුව කියලා. පුරුෂයා හිතනවා පුරුෂ ආපෝ ධාතුව කියලා. මේ ආපෝ ධාතුව විශ්වගත වෙනවයි කියලා කියන්නේ සීක වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ කොයි වෙලාවක හරියේ Taman අස්පනා අපිට ආපෝ ධාතුව මුහුණ බුද්ධි විඳින වෙලාවේ අත් විඳින වෙලාවේ එක සැරේකින් නම් ඒක කරන්න බෑ බොහෝ වෙලා කරනකොට බලන්න පුළුවන් මේ ආපෝ ධාතුවේ එහෙම පුරුෂ ගතියක් තියෙනවාද කියලා. ස්ත්‍රී ගතියක් තියෙනවාද කියලා. සැප දෙන නයිසර්ගික ගතියක් තියෙනවාද? දුක් දෙන නයිසර්ගික ගතියක් තියෙනවාද? මේ අභ්‍යන්තර ආපෝ ධාතු බාහිර ආපෝ ධාතු වල මේ පණ තියෙන එකේ ඉන්නේ පණ නැති එකේ කියලා ආපෝ ධාතුව දන්නවද? දැන ගැනීමක් ඇත්තෙම නැහැ. ඒක නිසා සරුවචන් වහන්සේ ඒ රාහුල පුංචාම්දුරන්ට උගන්වනවා අජ්ජත් ආපෝ ධාතු බහිද්ධා ආපෝ ධාතු ආපෝ ධාතු රේවේසා. රාහුල මේ ඇඟ ඇතුලේ තියෙනා වූ ආපෝ ධාතුවත් බාහිරේ තියෙනා වූ මේ හතර මහා ගංගාවල් වල මහා සාගරවල තියෙන ආපෝ ධාතුවත් හුදු පහපෝ ධාතු විතරයි. ඔක මම කියන මගේ කියන මේක සැපයි කියන මේක දුකයි කියන මේක ගෑනු කියන මේක පිරිමි කරන්න මේ ඉපදුනාට පස්සේ අපේ ඔළුවට දාගත්ත හරුපයක් සංස්කෘතියක් තියෙන්නේ. ඉතින් අපි කොච්චරක් ඒක රකින්න හදනවද නැත්නම් ආපෝ ධාතුවේ ප්‍රകൃතිය බලන්න හදනවද කියලා බැලුවොත් භාවනා කරනකොට ඒ ආපෝ ධාතුවේ ප්‍රകൃති විකෘති එනකොට යෝගාචරය සැලෙනවා. හද්දා වුණ හැදුනා වගේ. එකදා වුණ හැදුනා වගේ. සහලවනවා. එහෙම නැත්නම් කියනවා නම් ආපත්‍ය කර ලක්ෂණ පහළ වෙලා වෙවුලන දඟලන්න පටන් ගන්නවා. මේ භාවනාව වැරදිලාදෝ මට මේ මොකද වුනේ කියලා දඟලන තරමට යනවා. මොකද අර ආපෝ ධාතුව තේරුම් ගන්න අදහසින් නෙවෙයි යන්නේ. අර ආපෝ ධාතුවට තමන් මෙතෙක්කල් දාලා තියෙන නංවනන් ටික මේ කොලම් වෙනදා කරන්නේ. භාවනා කරන්න ගිය ගමන් නංවනම් පැත්තක තියලා ආපෝ ධාතුව මොකද්ද කියලා බලපුවාම මේ ආපෝ ධාතුව දන්නේ මේ වඩදිය වෙලාවද බාදිය වෙලාවද මේ ගෑනුවෙන් ගත්ත පිරිමියෙන් ගත්ත දන්නේ නැහැ. එයා ඒ නල්ලනවා. මේක අර පෘ탁ජන හිතකර කරන බරපතල අභියෝගයක්. එහාට පේන්නේ බෑනේ මගේ ඇඟේ එහෙම ආපෝ ධාතු නටන්නේ කොහොමද මේක මගේ ඇඟ මේක මගේ ආපෝ ධාතුව මේක මට ඕන විදිහට තියෙන්න ඕන කියලා. නමුත් ඒ ආපෝ ධාතුව බුදුහාමුදුරුවෝ කියන දේවත් අහන්නේ නැහැ. යක්ෂයා මාරයා කියන දේ අහන්නෙත් නැහැ. මේ ආපෝ ධාතුවේ තියෙන මේ ධාතු ගුණය ධාතු දක්ෂණය දකින්න නම් මූල ධර්මානුකූලව කියන්න පුළුවන්. නැත්තම් දාර්ශනිකව කියන්න පුළුවන් මම සහ මගේ යන හැඟීම තියෙන තාක්කල් ආපෝ ධාතුව පිළිබඳව අබෝධයේ 100%ක් යන්නේ. යම් වෙලාවක ආපෝ ධාතුව වැඩි වේගන වැඩි වේගන යනකොට නැත්නම් ආපෝ ගුණය තේරෙන්න තේරෙන්න මමයේ මාගේ කියන අදහස් නැත්නම් තණ්හා මාන දිට්ඨිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඇත්තට මේ ආපෝ ධාතුවේ කලබලේ නිසා මේ කරප්පන් ඇවිල්ලා දඟලනවද? එහෙම නැත්නම් මට මේ මම මාගේ කියන ගතිය නැති වෙගෙන යන නිසා ඇති වෙන කුලප්පුවක්ද කියලා බැලුවොත් හරීම හාස්‍ය ජනක දෙයක් ඒකේ තියෙන. මගෙන් මේ භාවනා කරද්දී එක පැයක් ඇතුළත මේක මගේ මාන්න මේක මගේ දිට්ඨිය මේක මගේ තණ්හාව ඒ තණ්හාවයි මේ නැති වෙන්නේ ආපෝ ධාටෝ සාපේක්ෂව එතකොට මං කොච්චරක් ඒකට ප්‍රතික්‍රියා කරනවද කොච්චරක් ඇපනූල් ගැට ගන්නද කොච්චරක් දෙයියෝ යදිනවද කොච්චරක් අල්ලාහු අක්බර් කියනද කොච්චරක් කුරුසිය අඳිනවද කියලා බැලුවොත් පේන්න පටන් ගන්න ওই හැම දෙයියෙක්ම අපි ඊළඟට තියාන තියෙන්නේ මේ මගේ පට ආපෝ ධාතුව මම කියා ගන්න. මාගේ කියා ගන්න. ඉතින් මේ සෙල්ලම දිහා බලනකොට අපි ඔක්කොම එකම වේදිකාවේ රඟපාන පිරිසක් නිසා අපිට එකිනෙකාට ඇඟිලි දික් කරන්න බෑ. නමුත් කීනාසයන් වහන්සේට පුළුවන් වහන්සේ වේදිකාවෙන් බහලා ගිහිල්ලා ඉන්නේ. දැන් දැන් නාටකම් බලන ඉන්නවා මේ භාවනා කරන්න ආපු ගිහි ගියාත අරපු කෙනත් පඨවි ධාතු හෝ ආපෝ ධාතු හෝ තේජෝ ධාතු හෝ වායෝ ධාතු නැගිටලා එනකොට ඒක කොච්චර ව්‍යාපාර කරනවද උද්ඝෝෂණ කරනවද විරෝධය ප්‍රකාශ කරනවද කියලා. කමඨහන් වාතාවක් ගත්තොත් 100 ගත්තොත් 100ම තියෙන උච්චරයි. ඒ ධාතුකන මත වෙනකොට ඒකට ඇයි කියලා අහනවා. ඒකට විරෝධය ප්‍රකාශ කිරීම තමයි කරන්නේ. ඒ මොකද ඒක පිළිබඳ එක්ක සූත්‍රමය ඥානය අඩුයි. එහෙම නැත්නම් සූදානම් මනසක් නැහැ. මම යනකොට ඕන දෙයක් ඕක කොහොම වෙන්න පුළුවන්. ඇයි කියලා අහන්න මට කිසිම අයිතියක් නැහැ. මම ඇවිල්ලා නිකම්ම නිකන් නරපණුවෙක් විතරයි. මම මේ ආපෝ ධාතුවෙන් හැදුනයි කියලා හිතාන ඉන්න නරපණුවෙක්. ඒ නිසා මට බෑ නා ආපෝ ධාතුව ඉක්මෝල යන්න. සුතමේ වශයෙන් පුළුවන්. චින්තාමේ වශයෙන් පුළුවන්. අන්නේ එහෙම යන කෙනාට කමඨාන සුද්ධ කරන යන එකනට තේරෙන්න පටන් ගන්නවා අසතියෙන් ඉන්න වෙලාවේ ආපෝ ධාතුව සුලිසුලං ගෙනාවත් සුනාමි ගෙනාවත් බඩදිය බාධිය ගෙනාවත් අපි දන්නේ නැහැ. අපි ඉන්නේ වෙන තැනක. අපි ඉන්නේ කල්පනාවක. සතියට ගිය ගමන් අස්පනාවෙට හොම්බට දමලා යනවා වගේ මෙන්න පේන්න පටන් ගන්නවා හතර මහා ධාතුන්ගේ සෙල්ලම්. ඒකක්වත් අපි පිළිගන්න කැමති. තාම පුඩු පරාසයක්. පොඩි පරාසයක ප්‍රමාණය සැප පරාසය කියලා අපි තේරුම් ගන්නවා. අන්ත දෙකට ගිය ගමන් අපි පුදුම සැලිල්ලක් සැලිනවා. ඒ ඇත්තට මේ ආපෝ ධාතුවේ සැලීම නිසා නෙවෙයි ආපෝ ධාතුව මේ කරන වැගලන් නිසා මට තණ්හා මාන දිට්ටි හෙල්ලුම් කරනවා වගේ. මම මාගේ කියන හැඟීම හෙල්ලුම් කරනවා. ඉතින් ඒ දේ එහෙම එහෙම නලියනකොට ඒ කෙනාට ඒක ගැටේ ලිහෙන්නෙම නෑ ලියා ගන්න බෑ. සංසාර චක්‍රය හැදලා තියෙන විදිහට යාර කායින් හරි අහුම්කම් දෙන්න ඕන. පරතෝ ഘോഷය අවශ්‍යයි. කාට හරි කියන්න ඕනේ මෙන්න මෙහෙම මම අවංකව භාවනා කරා. කෙරුවේ මේක කරනකොට මට මේ මේ විදියට මේ මේ ಗುಣ වැටහුණා. අනේ ඒ දේ කියනවා නම් ඒ කියන කෙනා පරිණාමයට සුදුසෙක් හොඳ සීනුව නැති කෙනෙක් අහගෙන හිටියොත් යා මතක් කරලා දෙවි. ඔය මේ භාවනාදී ධාතු ගුණ වැටෙන්නේ නැටි. ඒ නිසා ඊව පිළිබඳ තීන්දුව කරන්න එපා වාර්තා විතරක් කරන්න. අනිත් දවසේ මේ වගේ මීට වැඩි කම්පන චංචල වලටත් ලැහැත් වෙලා යන්න. දැන් මෙච්චරක් ගියානේ. දැන් ඔయిత වැඩි ලොකු එනකොට ඒකට ලෑස්තිලා මනසකින් ගියොත් එයාට අර සීක කියන නම ගැලපෙනවා. එයා හික්මෙන කෙනෙක්. සීල ශික්ෂා විතරක් නෙවෙයි සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා හික්මෙන කෙනෙක්. අන්නේ කෙනාට මේ මුළු ලෝකෙම විද්‍යාගාරයක්. හැම මොහොතකම දැනගන්න පුළුවන් මේ මා වායෝ ධාතුව හෝ පඨවි ධාතුව හෝ ගමේ ගත්ත ආපෝ ධාතුව අපි කියන විදිහට හැසිරෙන වෙලාවකුත් තියෙනවා. බොහෝම පොඩි පරාසයක්. වැඩි පරාසකේ කියන්නේ ඇහෙන්නේ නැහැ. අන්න ඒකට බය නිසා තමයි අපි මේ උදේ ඉඳලා 70 වෙනකම් පෙට්‍රල් පුච්චන්නේ. අපි හරි බයයි. අපි අර සමසීතෝස්න මැද කාලගුණයේ ඉක්මවල ගිය ගමන් පුදුම බයකටපත් වෙනවා. මේ කාලගුණය වෙනස් වෙයි. මේ පටවි ධාතු කෙලෙසෙයි. මේක විනාශ වෙයි කියලා එලා නින්දන් නැතු යනවා. මේ 2012 මන් දන්නේ නැහැ කට්ටියට මතකද කියලා තිබ්බා මේ ලෝක විනාශය කියලා එකක්. දැන් නම් මතකත් නැහැ. ඒ දවස්වල කට්ටිය බෝගස් වටේ කැරරගෙනවා වතුර කල තියාගෙන මේ පටවි ධාතුවෙන් අහල පහල ඔක්කොම හෙන ගැහිලා පළච්චාවේ මම බේරිච්චාවයි කියලා. ඒක තමයි මේ කැරකෙන එකේ කැරකිල්ල තේරුම. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් 2013 වෙනකොට ඩිංගිත්තක් එක මතක තිබුණා දැන් නෑ ඇත්තෙම නෑ. දැන් ආයෙ සරප් පෙන්කෙලින්න පටන් ගත්තා. දැන් ආයෙසරයක් කිව්වොත් එහෙම ඔන්න මේ දවස්වල හිම දිය වේගන යනවා දැන් මොහොත ඉස්සීගෙන එනවා කියලා කට්ටිය වලිගේ උඩ තියාගෙන නටනවා. හරිය නිකන් අපි ආයෙ හිම කැටි කරන්න පුළුවන් වාගේ කට්ටියට. එහෙනම් තමයි වතුර ආපහු බීලා අයින් කරන්න පුළුවන් වාගේ. ඒ අමනයන්ට මේ අමනියෝ මේ විදිහට රවට්ටන්න මේ සැලසුම් කරපු තොරතුරු වර්ගයක් තියෙනවා. හෙට එන්නේ මොකද්ද කියලා අද දන්නවා ඒ තොරතුරු වල. ඉතින් තොරතුරු ටික ටික දෙනකොට කට්ටිය බත් එක කන්නේ ටෙලිවිෂන් එක ළඟ තියාගෙන. ඉතින් ටෙලිවිෂන් එකේ තොරතුරු ආවට පස්සේ කෑවට දිරවන්නේ නැහැ. එයි මේ හිට වෙනකොට මේ මූද ගල්ල තියෙන ඉඩ තියෙනවා. මේ ආපෝ ධාතුව මේ කිපුණත් ආපෝ ධාතුව, හැකිලුණත් ආපෝ ධාතුව, එහෙම නැත්නම් ලහු ආපෝ ධාතුව, ගරු ආපෝ ධාතුව කියලා භාවනාවේදී ඒක පොඩ පොඩ ඉහළ පහළ යන වෙලාවේදී ඒකට නොසලී සිටීමෙන් පරාසය වැඩි කිරීම, දියුණු කිරීම කියන යෝනිසමනස්කාරය දන්න කෙනෙක් නම් එයාට තේරුම් ගන්න වෙනවා අජ්ජත්ත වාපෝ ධාතු, බාහිද්ධාපට ආපෝ ධාතු, ආපෝ ධාතු රේවේසා. මේ ආපෝ ධාතුවමයි මේ. ඇතුළත තියෙන එකමයි බාහිරේ තියෙන්නේ. ඒක මේ මගේ කියාගත්තොත් මගේ එක අපි රකින්න හැදුවට ලෝකේ ආපෝ ධාතුවේ පරිණාම අපිට රකින්න බෑනේ. අපි ඒ කොන්ත්‍රාත් එක අරන්නේ නැහැ. ඒක නිසා මේ අපි මේ කරන්න දැන ලෝකෙට හෙන ගහච්චාවයි මේ මම බේරෙන්න ඕනේ. මගේ ආපෝ ධාතු කියන කොටස බේර ගන්න ඕනේ. අපේ කට්ටිය බේරෙන්න ඕනේ කියන අන්නේ සංකල්පනා තියෙන කට්ටියට තමයි මේ ආතතිය කියන ලෙඩේ. නැත්නම් මේ අසහනය කියන ලෙඩේ ඒකවල දිගටම සැලසුම් කරනවා. ආපෝ ධාතු නොසැලේවා. මම සැලුණට කමන්නේ ආපෝ ධාතු සැලෙන්නේ නැත්නම් අනේ නිවන් දකින්න පුළුවන්. බුදු ජානසෙන් සඳහන් ආපෝ ධාතු සැලේවා. අනිත්‍ය වැටහෙවා. එතකොට මට නිවන් දකින්න පුළුවන්. ආපෝ ධාතුවේ සැලීම. ආපෝ ධාතුව වෙනස් වෙන ගතිය. ආපෝ ධාතුව විපරිණාම වෙන ගතිය. අනිත්‍යත්වයටපත් වෙන හැටි. ඇතිව නැති වෙන හැටි. දකිනවනම් ඒක විතරමයි අපේ අවබෝධයට ඥාණයට හේතු වෙන්නේ. ඉතින් අපි මේ පරිසරය වෙනස් කරගෙන එහෙම නැත්නම් මේ අලුත් උපකරණ දාන පරිසරය අපිට ඕන විදිහට සකස් කරන්න නෑ හදාන්නේ. අපි මේ පරිසරයට ඕන විදිහට සකස් කිරීමේ බුදුජාන් වහන්සේ වගේ රාජමාලිගාවකින් බහලා ඇටීරියා කැලේක රෑබුදිය ගන්න අපි කැමති නෑනේ. අපිට ඕනේ අනේ අනතන යා කන්ඩිෂන් කරලා තියෙන්න ඕනේ සද්ද නැතුව තියෙන්න ඕනේ කූඹිය නැතුව ඉන්න ඕනේ මැස්සෝ නැතුව ඉන්න ඕනේ සත්තු නැතුව ඉන්න ඕනේ මොකද අපි භාවනා කරන හින්දා. කට්ටියට කහින්න බෑ. වහින්න බෑ. මැස්සෝ එහෙමේ පියාසරන්න බෑ මොකද අපි භාවනා කරනවා කියලා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මැස්සෝ නිවන් දක්ක දවසට පහුවෙන්න ඔන්න අපිට සමාහලට නිවන් දකින්න ඉඩ තියෙනවා. වැස්ස වහින එක නතර කරපු දවසට පහුවෙන්ද ඕන නිවන් දකින්න ඉඩ තියෙනවා. නිසරණනේ ප්‍රසිද්ධව මම කියන්නේ තමයි නිසරණේ කැපකාරය නිවන් දක්කට පස්සේ තමයි අපි නිවන් දකින්නේ. මොකද ඔක්කොමලා කැපකාරයගේ මේ ඔක්කොම නිවන් දකපු කතාවල් බලාපොරොත්තු වෙනවා. හරියටම වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒකෝර තමයි අපි නිවන් දකින්න පුළුවන්. ඉතින් උන් නිවන් දැක්කට පස්සේ තමයි උන් කියන්නේ නරකයි කැපකාරින්ද හැබැයි. ඒ ඇත්තෝ නිවන් දැක්කට පස්සේ තමයි අපි නිවන් දකින්නේ. මේ ලෝකේ ඉන්න මැස්සෝ නිවන් දැක්කට පස්සේ තමයි අපි නිවන් දකින්නේ. අපිට මේවා තියෙද්දී මං කියන්නේ මැස්සවස්සට යන්න කියලා. තියේදී යම් ප්‍රමාණිකම යෝසාලාතා ගැනීම හරහායි අනිත්‍ය වැටෙන්නේ කියන කාරණාව තයිරුම් ගණ්ඩයි දාපෝ ධාතුව තියෙන්නේ. අපේ පැත්තෙන් කියනවා. හරි ඒක ළමයිකින් ඇහවලු මේ මේ දෙයනාසේ නහය මවල තියෙන්නේ මොකටද කියලා. මේ කණ්ණාඩි දෙක තියාගෙන ඉන්න කිව්වා. නැත්තම් කණ්ණාඩි දාන්න බෑ. නැත්තම් දෙයනාසේ නාසේ වණ්ඩායි. නාසේ මේ විදිහටම වන්නේ නැතුව නිකන් හිලක් විතරක් තියන්න ඉබ්බයි. මේක තියෙන තියෙන මේ කන්නාඩි දෙක දාගෙන. ඉතින් ඒ වගේ මේ ආපෝ ධාතුව ඇතුළ කරලා තියෙන්නේ අපිට මේ වෙනස් වීම ආපෝද කරලා දෙන්න. දැන් අපි කරන්න හදන මේ ආපෝ එහෙමනම් කරන්න බෑ කියලා ආපෝ ධාතුව වෙනස් කරන්න හදනවා අපිට ඕනේ. යෝ යෝ පල්ලයන් ඉස්සන්නවනේ. මේ උණු වතුර නාන්න දෙනවා කිව්වහම පුදුම ලෝකේ ප්‍රසිද්ධ ලෝකෙම ප්‍රසිද්ධයි. ඇල්ලට උණු වතුර දෙකම දෙනවයි කියලා. නිකා මේ අපි ගත්ත වැදගත් තීන්දුවක්. මේ ධම්මජීවහමර බණ උගන්න නිසා නෙවෙයි කට්ටිය එන්නේ. අර උණු වතුර ඇල්ලතෝ තියෙන ඉඳා. ඒ ඒකේ කිව්වොත් එහෙම රෙදි හොදා ගන්න දෙනවා වේල්ලා දෙනවා කිය මේක 100 නෙවෙයි 200ක් පුරෝතයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කටියට නිවන නෙවෙයි ඕන කරලා තියෙන්නේ අපේ අපේ අර කම්ෆර්ට් සෝන් එකේ ආපෝ ධාතුව තියෙනවනම් තේජෝ ධාතුව තියෙනවනම් වෙන ස්වර්ගෙම මොකටේ දැන් ගියක් හදනකොට බලන්න ඒවා ඒවා සකස් කරගන්න ඇති උණු වතුර ඇල්ලතුර සහිත තියෙන තියෙනවනේ සුකොපභෝගේ මේ ඇලක්කයිනේ පැලක්කට වනින්නේ කහපෝ ඒක නැති බැරි කට්ටියක වැඩ. ඉතින් ඒක නිසා අපේ මුළු චින්තනයම අපේ මුළු තාක්ෂණයම අපේ මුළු ජන සමාජයේ සම්පූර්ණ න්‍යාය පත්‍රයේම මේ හතර මහා ධාතුන් නිරස්කරණ පෙළඹිලා ඉන්නේ. අපි එnde එnde වැල් ගැඩවිල්ල වෙනවා. අපි එnde එnde නිකන් ගැරන්ඩි හැවක් බවට පත් වෙනවා. අපි එnde එnde එnde එළියට ඇදලා දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වෙනවා. අපිට තේරෙන්නේ නැහැ මේකත් එක්ක ගත කරන්න. ඉතින් ඒක නිසා ඒ දේ ඔය කියන විදිහට ආපෝ ධාතු අණු හැඩ ගැහෙන්න පුතඥයට බෑ. ඒක ගැන කතා කරන්න යන්න එපා. කරන්න මොනවයි කරන්නේ? සීක පුද්ගලයාට පුළුවන් මොකද එයා උත්සාහ කරලා තියෙනවා. එයා දැකලා තියෙනවා මෙන්න මේ පරාසය තුල මට ඉන්න පුළුවන්. තා පොඩ්ඩක් වැඩි වුණාට චෝදනා කර නැතුව ඉන්න පුළුවන්. හොඳ දේට අබිරමණය කර නැතුව ඉන්න පුළුවන්. හොඳ දෙයට රිංග ගන්න නැතුව ඉන්න පුළුවන්. සම්මත සම්මත මේකට කියන්නේ ඒ හිත සුවයලවන පරාසයක් තියෙනවා අපිට. ඒ පරාසය ලැබිච්චාම ඒ ගැන ආඩම්බර වෙලා කතන්දර කතා කර කර එහිම ගැලීලකේ ගනේ ඉන්නෙත් නැතුව එයින් පොඩ්ඩක් යන්න උණයි කියලා චෝදනා කරන්නෙත් නැතුව යන මිනිහට කියන්න පුළුවන් ගෑණිටත් කිය හැකි සීක ආපෝ ධාතුවේ මේ වෙනස්කම් වලදී කෙන්දිරි ගෑවෙනවා. ඒක නම් ඉති කරන්න දෙයක් නැහැ. නමුත් තමන්ගේ ප්‍රමාණය ඉඳගෙන පුළුවන් හරි ඒක හොයන්න ඒක පෙරපින් කරලා තියෙනවා ලැබෙයි. ඉන් එහාට යන්න වුණොත් නාබිනන්දති නාබිවදති නාජ්ජෝස චිත්තති කියලා තියෙනවා. මේ ආපෝ ධාතුව මේ සෙම ඇවිස්සලා ආවේ නැත්තම් සෙම වේලිලා ආවේ මේක සීතල වැඩි මේක උණුසුම් වැඩි ආදී වශයෙන් වදනයකට යන්න එපා. කතා කරන්න යන්න එපා. අපි ਸਰබලදාරි දෙයියන් විරුද්ධව කතා කරන්නේ. මේ වතුරනේ තියෙන්නේ. අපි හරියට චෝදනා කරන මෙයාට චෝදනා කරන්න යනවා කියලා අපි වදනය කරන්න හදනවනම් සීක භාවයට පොඩි කැලලක් සිද්ධ වෙනවා. අපි නන්දනය කරන්න යන්නත් එපා. අනේ මට හම්බුණා හොඳ සෞම්‍ය පරිසරයක්. ඒක නිසා මම ඒක කාටවත් නොලැබේවා මට විතරක් ලැබේවා කියලා අභිනන්දනය කරන්නේත් නැහැ. අජෝසනය කරන්නේත් නැහැ. රිංගගෙන ඉන්නෙත් නැහැ. මේ නිසා ඒ ආපෝ පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන හතර තමයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ. ශාසනය පිරෙන්නේ එතනින්. මේ ශාසනය පිරෙන්නේ මේ එහෙම නැත්නම් අනිකුත් ශාසනත් එක්ක සංසන්දනය කරන්නේ ඒ ඒ ශාසනවල ඒ ඒ ආගම් වල මේ පටවිය ආපෝ තේජෝ කොච්චර තියෙනවද කියලා. කොච්චර පිරිනවද කියලා. ඉතින් මහකාශ්‍යප මහරතන් වහන්සේට බුදුරජාණන්සේ සඳහන් කරනවා කාශ්‍යපේ මේ ශාසනයේ තියෙන හතර මහා ධාතුන්ගේ නෙවෙයි. දැන් අපි දන්න පසුගිය අවුරුදු 30 40 බලන්න හැම පන්සලක්ම දිනු වෙලා තියෙනවා. හැම ආගමකම පූජනීය ස්ථාන වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සංස්කරණය කරගෙන සභා පිහිටවන වැඩ යනවා. අයුව පිළිබඳ කාටවත් චෝදනා කරන්න බෑ හැමතැනම දිනුනේ. මේ අද ගිහිල්ලා හෙට යනකොට හිතා ගන්න බැරි තරම් දිනු වෙලා තියෙනවා. මේක සාසනේ දිනු නෙවෙයි. මේක පිරිුණයි කියලා සාසනේ පිරෙන්නේ නැහැ. අතරමා ධාතුන්ගේ නෙවෙයි සාසනේ තියෙන්නේ. සාසනේ තියෙන්නේ සංඝයාගේ බණ භාවනා කරන අයගේ කැවුත්තේ. පපුවේ. ඒ නිසා මහසි සයඩ සෝංශ සඳහන් කරලා තියෙනවා සීල සමාධි ශික්ෂා රකින්න මනුස්සයාගේ පපුවේ මිස වෙන සාසනයක් නැහැ. අරවා ටික ඉවට අඩුම කැඩුම ටික තමයි. ඒකත් අපි කොච්චර සමාජයක් වශයෙන් දේශපාලන වශයෙන් හදන්න ගියාට ඒක අපිට බලපාන්නේ අපේ කර්ම ශක්තිය වල හැටියට. කොච්චර සැප තිබුණත් අපිට ඒක බුද්ධිය නැහැ. විඳින්න බෑ. ඔය මොහොත වෙරළේ ගොඩාක් ගස් වෙනවනේ. ඒක ගහක්වත් මුහුදින් වතුර ගන්න ගන්න බෑ ලුණු වැඩි. ඒ කට්ටිය මේ මේ මේ කාන්තාර ලක්ෂණ පෙන්නනවා වැහි වතුර ටිකෙන් යපෙන්නේ. මේ ඉන්නේ වතුරේ. ඒකට කියනවා පාරිභෝගික නිරුද්ධකත්වය කියලා. වතුර නැති තැනක තියෙන මේ මේ කාන්තාරයක ගහක ලක්ෂණ පෙන්නනවා. මොකද වතුරේ හිටියට බොන්න බෑ. එයාට ලුණු ගන්න බෑ. ඒ වගේ හතරමා ධාතුන්ගෙන් ආඩ්‍ය වුණාට මනුස්සයාට සැප ලැබෙන්නේ නැහැ. මොකද කර්ම ශක්තිය තියෙන මනුස්සයාට කොයි ධාතුව තිබ්බත් දුකයි. පිරුණු සතර සංගරාවතින් සට දියුතික සැරසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔය එකක්වත් ලැබුණට ඒ වෙලාවේ මාසේ ඉන්නේ සැපේද දුකේද කියන එක තන්නේ කර වෙනස් කාරණාවක්. ඉතින් ඒක නිසා ඒ සැප දුක තීන්දුව කරන්නේ බාහිරේ තියෙන හතරමා ධාතුන්ද එහෙනම් මේ පුද්ගලයාගේ ත්‍රිවිධ ශික්ෂාවද කියලා බැලුවොත් බුදුජානනාංශයේ විතරමයි ඒත් කිව්වේ කාටවත් නේ පොඩි කෙනෙකුටනේ කාශ්‍යප මහරතන් වහන්සේට. මොකද කාශ්‍යප මහරතන් වහන්සේ දුතාංග 13ම රැක්කා රහත් වෙලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හරිය දුෂ්කර ජීවිතයක් වගේ තමයි පෙනෙන්නේ. ඉතින් රහත් වුණාට පස්සේ ඇයි දුෂ්කර වෙන්නේ? ඇයි මේ ආත් ඒ ප්‍රතිපatti පුරන්නේ? බුදුරජාණන්සේ ඒකට කරන ගෞරවයක් වශයෙන් මහා කාශ්‍යප මහරතන් වහන්සේට කීප වතාවක ඒ සුවිශේෂී සැලකිලි කරලා තිනවා මේකත් ඒ වගේ මේ දහ මේ ශාසනය තියෙන්නේ අතරමා ධාතුන්ගේ නෙවෙයි. අපේ කරන චින්තනයේ දවස පුරාවට අපි ශාසනය තීන්දුව කරන්නේ අතරමා ධාතුන් මත. ඉතින් එතකොට අපි එක පුද්ගල ආරෝපණය කරනවා, ඉතිහාසයට ආරෝපණය කරනවා, එක එක තැන් වලට ආරෝපණය කරනවා. ඒ කරන හැම වෙලාවකම අපේ ශික්ෂාව පොඩ්ඩක් පළුදු වෙනවා. සීල ශික්ෂා පොඩ්ඩක් පළුදු වෙනවා. සමාධි ශික්ෂා පොඩ්ඩක් පළුදු වෙනවා. සමාජ සෑහෙන පළුදු වෙනවා. සම්ප්‍රඥා ශික්ෂා පළුදු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේක බාහිරේ තියෙන එක තමයි අපිට ලෝකයා පෙන්වන්න හදන්නේ. අපේ හිතත් කියන්නේ ඒකේ. නමුත් ඒ ඒ වෙනස් වීම බාහිර ලෝකේ පටවියාපෝතේජෝ ආයේ වෙනස් වීම සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ මේ අනිත්‍ය ලක්ෂණය කරගන්න පුළුවන් වුණොත් මේක බලන්නයි අපි මේ පැත්තකටලා ඉන්නේ කියලා දැනගන්න නම් අනිවාර්යයෙන්ම සතිය තියෙන්න ඕනේ. සතියෙන් බලන්න ඕනේ මේ පට වියාපෝ තේජෝ වායෝ නටන්නේ ඒගොල්ලන්ගේ නාටකමක තේමා ගීතය අනුව මිස රටේ රජුරුවන්ගේ තේමා ගීතයට නෙවෙයි. අපේ අම්මට අප්පච්චිට ඕන විදිහට නෙවෙයි. මම ඉගෙනගත්ත විශේෂ ධාරාවට අනුව නෙවෙයි. ඒවයි කොහොමඩක් ආදින්න නටන. මොන විදිහෙන්වත් කරන්න බෑ. ඉතින් මිනිස්සු උත්සාහ කරනවා ඒ ස්වභාව ධර්මයේ ඇති වෙන මේ වෙනස්කම් කරලා බලය තහවුරු කරගන්න සහ සතුර විනාශ කරන්න. මේ දිගට මේටි ඉවර ෂට ප්‍රඥා කියලා කියනවා. එහෙම නැත්නම් මිත්‍යා සංකල්ප කියලා කියනවා. ඉතින් යන රිසර්ච් වල හැටියට දැන් කරන්න හදන්නේ දැනට අල්ලාගෙන තියෙන්නේ උත්සාහ කරන්නේ මේ භූමිකම්පා ඇති කිරීමෙන් රටක් විනාශ කිරීම. බෝම්බ දාලා බේරන්න බෑ. ආශයන්තර වලින් ගහලා බේරන්න බෑ. වෙඩි තියලා බේරන්න බෑ. ඒ නිසා විශාල පරිේශන කෝටි ගණන් වියදම් කරන එකපාරම භූමිය කම්පා කරන්න. ඉතින් දැන් ওই ඇති වෙන භූමිකම්පය හැම එකක්ම පිටිපස්සේ පරිේශනයක් තියෙනවා. මේක කරපු එකක්ද වෙච්ච එකක්ද කියන්නේ. පරිේශන කරනවා ඒ කුමන්ත්‍ර පිළිමල කතා කරන අය කියනවා මේ මේ තැන්වල හැමදාම නිතිපතා පරීක්ෂණ යනවා. කොහොමද සීමිත ප්‍රදේශයක් ඒ කියන්නේ සීමිත කියන්නේ නාස්තික ප්‍රදේශයක ඒ රික්තමාපකයේ අංක 7 විතර පන්නලා භූමිකම්පාවක් දෙන්නේ කොහොමද කියලා. නමුත් ඒක අසාර්ථකයි වෙන්නත් ඉස්සලා කියේ අසාර්ථක කියලා. වියදමේ සීමාවක් නැහැ. නමුත් පාලනය කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි ස්වභාවයෙන් ඇති වෙන භූමිකම්පාවක් මොනම රටයකටවත් නැත කරන්නත් බෑ. ඉතින් ඒක නිසා ඒ බව තේරුම් අරගෙන ඒව ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්මයකට අනුව උතු න්‍යාමයේ කියලා එකට කියනවා. ඒකට අපි කොහොමදක් යටත්. අන්නේ යටත් භවයේ හිඳගෙන එතන අපිට ඒක බලපෑම නැහවත් ශික්ෂා රැකීමට කිසිම බාධාවක් නැහැ. ඒ විදිහට ආපෝතේ ආපෝ ධාතුව කැළඹුණයි කියලා නැත්නම් ආපෝ ධාතුව මට වාසියට පිහිටියයි කියලා ඒ දෙකෙන් ශික්ෂාවට පරමාර්ථ වශයෙන් වෙනසක් ඇති කරන්නේ කෙනෙක් පෙළඹෙන්න වැඩි මට සැප පහසුකම් තියෙනවා නම් භාවනා කරන්න පෙළඹෙන කටි වෙනවා කියන එක මම පිළිගන්න සතුටුයි. නමුත් ඒකකින්වත් සහතිකයක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දැන් තියෙන හතර මහා ධාතුන්ගේ මේ විලෝපණය භවනාට ලාභයක්ද පාඩුවක්ද කියලා බැලුවොත් හතර මහා ධාතුන් නිට්ටය කරන්න ඕනේ සුඛ කරන්න ඕනේ සුභ කරන්න ඕනේ ආත්ම කරන්න ඕනේ කියන කෙනාට හතර මහා ධාතුන්ගේ කැළඹීම මහා විනාශයක්. මොකද හතර මහා ධාතුන් අනිත්‍යයි දුකයි අසුභයි අනාත්මයි කියන කෙනාට පේනවා. ඉතින් ওই පේන්න තියෙන එකනේ කොයි වෙලාවෙ බැලුවත් මේ ධාතුන්ගේ වෙනස්කම් තියෙනවා. මේක අනිත්‍යතාවය පෙන්නන මේක අනිත්‍ය ලක්ෂණය කියලා කියන්න පුළුවන් නම් ඒ කිනාට පත්‍රයේ බලපු ගමන් පේනවා මොනතරම් රජයෙන් ආරක්ෂක වෙලට අලුලු දැම්මත් කලින් කියලා තිබුණත් ව්‍යසන සිද්ධ වෙනවා. ඒ ව්‍යසන අනිත්‍යත්වයේ ලක්ෂණයක් කියලා තේරුම් ගන්න පත්‍රේ බලන්න එපා හුස්ම දිහා බලන්න. ආනාපාන දිහා බලනකොට ඒක වෙනස් වෙන හැටි බලන්න. ඉතින් ඒක වෙනස් වෙනකොට පටවි ධාතුවත් කැළඹෙනවා ආපෝ ධාතුවත් කැළඹෙනවා තේජෝ ධාතුවත් කැළඹෙනවා වායෝ ධාතුවත් කැළඹෙනවා කියන යෝගාවචරය හිතනවා. නමුත් ඇත්තටම වෙන්නේ මේ කොහොමඩත් කැළඹෙනවා ආනාපානේ බලන විතරයි පේන්නේ. අනික වෙලාවට අපි ඉන්නේ අතීතේමත් වෙලා අනාගතේමත් වෙලා අරයා ගැන මෙයා ගැන. දැන් චීනාශ්‍රවත භූමියේදී මේක පෙන්නනවා චීනාශ්‍රයන් වහන්සේ මේක දැන් තහවුරු කරගෙන ඉන්නේ. හැබැයි දන්නවා මට තහවුරු වුණාට මුළු ලෝකෙටම තහවුරු වෙලා නැහැ. ලෝකේ තාම ආපෝ ධාතුව කන්ට්‍රෝල් කරන්න හදනවා. එහෙම නැත්නම් ඒව තනසෙන් ඉන්නේ ඒ මුළු ලෝකෙම වැරදි කියන්න යන්න ඕනේ නෑනේ. චීනාශ්‍රයෙන් ආංශේ පරිඤ්ඤය හාත්පසීම දන්නවා. අතරමා ධාතුන්ගේ ශාසනේ නෑ. ඒක බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් ඒක කොහොමඩත් විලෝපන වෙන සුළුයි. ශික්ෂාව රකින්න කෙනාට මේකේ දරා සිටීමේ හැකියාවක් තියෙනවා. ශික්ෂාව නැති කෙනා නිකන් අලකොල්ලන්දක් කැත්තක් කරන කැතිගෑ වගේ විනාශයට ලක් වෙනවා. ඒකට මේ රජේ තහවුරු කරනවා අපේ පක්ෂයේ කට්ටිය අපි බේරලා දෙන්න. ආර්ථිකයේ තියෙන කට්ටිය බේරලා දෙන්න කියලා මොකක්වත් හරියන්නේ ඒ මොකක්වත් හරියන්නේ මොකද මේ මේ අතරමහා ධාතුන්ට දේශපාලනයක් නැහැ. අතරමහා ධාතුන්ට ආර්ථික ගවේෂණයකුත් නැහැ. යෝගාවචරයේ බව දැනගෙන ගත කරන ජීවිතයේ කෙලපැමිණිච්ච தત્ත්වය තමයි ක්ෂීනාශ්‍රවයන් වහන්සේ. එيشා ක්ෂීනාශ්‍රවයන් වහන්සේ මේක දෙය දැක්කට පස්සේ ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ තියෙන ගුණය නැත්නම් සුවඳ තමයි ඒක කියන එක. ඒක තාම දැක්කේ නැති අය සඳහා තේරුම් ගත්තා වේවා නොයිත්තා වේවා උත්සාහ කරනවා කියන්නේ. පටිපුත්‍රජාන වංශයට තේරෙනවා කියා ගන්න බෑ. ඒ නිසා පටිපුත්‍රජාන වංශයට ශාසනයක් හරියන්නේ නැහැ. රහතන් වංශලගේ සමහරෙකුට තේරුම් අරගෙන කියලා දෙන්න පුළුවන් සමහරට තේරුම් ගන්න කියලා දෙන්න බෑ. එනවා ශ්‍රාවකයන් අතර වෙනස තියෙනවා. නමුත් සමස්ත ලෝකේ ගත්තොත් මේක තේරුම් ගන්න ඕනෙත් නැහැ. ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ මගේ දරුවන්ටයි මටයි මේ වතුරෙන් කරදර නැති තැනක් තියෙනවනම් අපි ඒක සඳහා ඕන දෙයක් ආයෝජනය කරන්න ලෑති. ඉතින් බුදුජානන්සේ කියනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවිස නති නජිබ් න జగතිප්පදේශෝ යත්හට්ඨිතෝ මුංජය පාපකම්ම. මහණි කරන ලද පාප කර්මයක් ඇති කෙනාට අභ්‍යවකාශයට ගියත් මහා කන්දක ගල්ලෙනකට ගියත් මුහුද මැදට ගියත් කරපු ඒ අකුසල කර්ම වළක්වන්නේ නැති තැනක් මේ ලෝකේ කොහෙවත් තියෙන බවක් මට පේන්නේ නැහැ. හැබැයි අපි අමුඩ ගහගෙන නටන්නෙම මට ඒ කරදර නොවීම පිණිස අපේ අයට කරදර නොවීම පිණිස ආරක්ෂක ස්ථාන හදන්න තමයි. ඒ නටන හැම වෙලාවෙම ශික්ෂාව කැඩෙනවා. ඒව ගැන හොයන හැම වෙලාවෙම ශික්ෂාව කැඩෙනවා. ඒ වෙනුවට ශික්ෂාව හරහා Tamanට ධර්මාරක්ෂාව ලැබෙනවා කියන පිරිස ඇඟිලි ගන්න ගණන් කරන්න බෑ. අපි දවස පුරාම කල්පනා කරන්නේ භාවනා කිරිල්ල කෝක වෙතත් මේ ආපෝ ධාතුවෙන් කරදර නොවීම පිණිස මෙච්චර සල්ලි යනවා. වායෝ ධාතුවෙන් කරදර නොවීමට මෙච්චර යනවා. තේජෝ පඨවි කියලා ඒ වගේන් ආරක්ෂාව ලබා ගන්නටයි සැපයලවන්නයි ඒ සුඛෝපභෝගී වස්තු හොයනවා. මේකට භෞතික විද්‍යාව කියලා කියනවා. ඉතින් මේ භෞතික විද්‍යාවෙම ආගම අතහැරලා භෞතික විද්‍යාවෙම ගිය කට්ටිය යම් ප්‍රමාණයකට අපිට වෙඩි ඉස්සරහෙමුත් ඉන්නවා. නමුත් තුන්දලාගේ දුකේ නම් වෙනසක් නැහැ. ඒ ගානටම තියෙනවා. ඒ නිසා චීනාසවෙන් වහන්සේ තමගේ රූපේ දිහා බලනකොට චීනාසවෙන් වහන්සේ තමක් රූපේ දිහා බලනකොට පේනවා මේ මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔච්චර බුදුන් ඇඳත් ශ්‍රද්ධාව කියන එක නන්නේ. ඒ මිනිස්සු තාම ශ්‍රද්ධාව තියෙන්නේ මේ පට වියාපෝ තේජෝ පල කන්ට්‍රෝල් කරන්න පුළුවන් මිනිහකේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්නේ Tamange සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කියලා කිව්වොත් ඒක පස්සේ කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා අපිට මේ පටවියාපෝ තේජෝ කන්ට්‍රෝල් කරගෙන ඉන්න ඕන කියන කතාවයි තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කියනවා එතෙන්ද අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව. ඕකප්පන ශ්‍රද්ධාව අඩු නිසා චීනාස්ත්‍ර භූමියට යන්න බෑ. යම් ප්‍රමාණයකට තියෙනවා නම් සීක භූමියට යන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ශේෂ්ත්‍රයට යන්න පුළුවන්. රහත් වුණාට පස්සේ කතා කරන්නේ ඛීන ආශ්‍රව කියලා. ආශ්‍රවයන්ගෙන් වෙන් වෙලා මොකද ආශ්‍රවයන් මුල්ල සිට අග දක්වාම දැකලා. පෘ탁ජනය කියලා කියන්නේ ආශ්‍රව කියන දෙයක් දන්නේම නෑ. යා දන්නේ රුපියල් දන්නවා, ඩොලර් දන්නවා, පාන් දන්නවා, තිරිඟු පිටි දන්නවා, ඒ ටික දන්නවා. කවදාකවත් මේ ඔක්කොම මේකෙන් ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රව කියන එක දන්නේ නෑ. ඒ නිසා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාන. ආශ්‍රව දැක්කොත් විතරක් මහණි අයින් කරන්න පුළුවන්. ඒක දකින්න නැති කෙනාට කවදාකවත් ඒකෙන් අයින් වෙන්න බෑ. ඒ තාකල් එයා වඩන්නේ ආශ්‍රවම තමයි. ඉතින් රහතන් වහන්සේට නමක් දාලා තිනවා. නැත්නම් මේ ආපෝ ධාතුවෙන් සැලෙන්නේ නැති කෙනාට නමක් දාලා තිනවා ක්ෂීණාශ්‍රව. උන්වහන්සේ දකින්නවා ආපෝ ධාතුව දකින්නකොටම මෙතෙන්දි මට මනාප වෙනවා මෙතෙන්දි මට අමනාප වෙනවා. මෙතෙන්දි මට රුචිය පහළ මෙතෙන්දි මට අරුචිය පහළ වෙනවා. මෙතෙන්දි මට මානසික අසහනය පහළ වෙනවා කියලා. ඒ දකින්නකොටම ඒ ඇති වෙන එක ඇති වෙනවා මනාපමනාප පහළ වෙනවා. නමුත් එයා දන්න මේ ආපෝ ධාතුවේ දෝෂේ නිසා නෙවෙයි මේක පහළ වෙන්නේ මගේ නොදැනුවත්කම නිසා. මමයි මේ දේවල් දකින්නකොට සැලෙන ගතිය තියෙන. අන්නේ නොසැලෙන ගතියට එන්නේ ආශ්‍රව මතුවෙන මතුවෙන තැන දකින්න. ඒක තමයි අපි කමඨාන් සුද්ධ කරනකොට උත්සාහ කරන්නේ. ඒ කමඨාන් වාතාවේ සඳහන් වෙලා තියෙන දේවල් අනුව මේ යෝගාවචරයා ආනාපාන සති භාවනා කරනකොට කිවිසුමක් ගියොත් ආනාපාන සති භාවනාවේ සීතලක් වැగిරෙන ගතියක් ආවොත් පිටු කරන ගතියක් ආවොත් එයා ඒ දේ ආනාපානේ තියලා ඒකට යනවද නැත්නම් මේ පැගිරෙන ගතිය තියෙද්දිම කොතෙක් දුරට ආනාපානේ පවත්තන්න උත්සාහ කරනවද කියන එක තේරුම් කරලා දෙනකන් කමටහන සුද්ධ කරනවා. පුළුවන් තරම් කියලා දෙනවා. ඔය එකක්වත් වළක්වන්න බෑ. ඔය තියෙද්දි භාවනා කරලා නැත්නම් ආනාපාන සතිය වඩලා ඔය කිව්වට ඔය ඔව් ආපු ගමන් ආනාපාන සතිය පාව දෙන්න ඕනේ නෑ. දිගට යන්න පුළුවන් කියන ගතිය යන්න යන්න යන්න යන්න ඒ වගේ ආශ්‍රයයක් දැකලා ක්ෂය වෙන තැනට යනකම් යනවා. ඒ නිසා රහතන් වහන්සේලාට ක්ෂීණ ආශ්‍රව ආශ්‍රයෙන් ක්ෂය කරපු කෙනා කියන උසිතවා කතකරණියෝ. Brahmacharya වැසලා ඉවරයි කරන්න තියෙන දේ කරලා ඉවරයි. ඒ මොකද ආපෝ ධාතු ආපෝ ධාතු වශයෙන් පරිඤ්ඤය ඥානයක් ලැබලා තියෙනවා. ඒ පරිඤ්ඤය ඥානේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. ආපෝ ධාතුව කැළඹෙන වෙලාවේ කුපිත වෙන වෙලාවේ ඒක දිහා බලලා ධාතු කැළඹුණාට සතිය සැලෙන්නේ නැහැ. සතිය සමාකාරෝ තීදි ධාතුන්ගේ කැළඹීම ආපෝ ධාතුවේ කැළඹීම දැකලා දැකපු කෙනාගේ වார்த்தාව දෙමළ මිනිස්සෙක් කියවට තේරෙනවා යාට. පොඩි දරුවට උනත් තේරෙනවා. අබෞද්ධයට උනත් තේරෙනවා මේ වார்த்தාව දිහා බලනකොට. ඒ මේ මහා ලොකු අභිධර්ම ඉගෙන ගන්න ඕන කමක් නැහැ. මේ ආපෝ ධාතුව කැළඹුණාට ඒකට නොසැලෙන මනසකින් කමඨහන රකපු කෙනා. නොසැලෙන මනසකින් සතිය රකපු කෙනා. ඒ රැක්කත් ඒ විදිහට රැක්කත් ඒක වාර්තා කරන්න පුළුවන්කම කියලා කියන්නේ මනුස්ස හිතේ තියෙන විශාලම ආශ්චර්ය ධර්මයක්. ඒක සීක භූමියේදී හොඳටම පුරුදු කරනවා. මොන දේ සිද්ධ වුණත් වාර්තා කරන තාලෙන් තේරෙනවා එයා යන්න හදන්නේ කේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියලා. වැරද්දා ස්වරූපේ නන් නෙවෙයි බලන්නේ. හැබැයි ඒත්තු ගන්නලා දෙන්න ඕනේ. ඔය ආපෝ ධාතුවේ නෙවෙයි සැප තියෙන්නේ. Tamange මේ බලන විදියෙන් කියලා. ඒ නිසා ඒ උසිතවා කතකරණීයෝ කියලා කියන්නේ යා වසන ලද Brahmacharya සහිතයි. එයාට ආපෝ ධාතුව නැති වෙලා නැහැ. ආපෝ ධාතුව ඇවිල්ලා රංගන රගන කොට ඒකෙන් Tamanට ඇති වෙන මනාපමනාප දෙක කායවත් එකක් නෙවෙයි. ඒක මගේම අකුසලයක්. මගේම දුර්ලකමක් කියලා දකිනවා. මිස කවදාකවත් හතර මහා ධාතුන් දෝ අල්ලපු ගෙදර මිනිස්සයාට ඕ ආණ්ඩුවට දොස් කියන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒක අර කැකිල රජුගේ තීන්දුවක් කියලා. ඉතින් සා වුසිතවා කතකරණියෝ ඔහිත බාරෝ යාට හිතේ බරක් නැහැ. එහෙම නැත්නම් දුක් කරදර හිට කරදර ගන්නෑ. කොච්චර කවුරු ඇවිල්ලා මොන જાතියෙන් මේකට දාන්න ගියත් නිකන් මේ නෙළුම් කොලයකට වැටිච්ච වතු ටිකක් වගේ ආල කොලයකට වැටිච්ච වතු ටිකක් වගේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසා බර නැතිකමක් නැහැ. මෙයා බර ගන්නෙ නෑ. ඒකට අපි කියන්නේ හිත කරදර ගන්නෑ. ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම හිත කරදර කලුලේ තියාගෙන බරගත්ත කට්ටිය. ඒ රහතන් වහන්සේ ළමකටත් ගිහිල්ලා දානවා. ඒ පුරුදු තාට ඒ කුණු බාල්දියටත් දානවා. ඉතින් මේක රහතන් වහන්සේගේ කුණු බාල්දිය පල්ල නැති මල්ලක් කියලා කියනවා. කල්ඩිසක් කියලා කියනවා. දැන් මට හිතින්නේ නැහැ. දාලා බලනකොට ගිහිල්ලා. ඉතින් අපි පුංචි කාලේ කඩේ යනකොට හැමදාම කඩදාසි අරන් යන්න ඕන. ඒක කඩදාසි නෑ. ඉතින් මම අරගෙන ගියා බෑග් එකක්. ඉතින් ඒ බෑග් එකට සමුපකාරය මැනේජර් මේ සීනි දාලා බලනකොට පල්ල නැහැ. පල්ල තිබිලා තියෙන්නේ ගෝණියෙන් එහා පැත්තේ. කෝපයක් වැක්කේරුවා වැක්කලා තරාතිර ගන්න හදනකොට ගියා. ඉතින් ඌට දැන් මට බනින්න විදියකුත් නැහැ. අතරම මගේ වැරද්ද. මොකද පල්ල තිබිලා නැහැ මල්ලේ. සීනික දැම්මට පස්සේ එළියේ. ඉතින් උගෙත් තිබුණානේ පොඩ්ඩක් බලන්න මේක පිඹලා බලන්න. ඒ කෙරුවෙත් නැහැ. දැන් ඊට පස්සේ බිම් වැටෙනකොට පස්සේ ආයෙක මල්ලට දාන්නත් බෑ. ඉතින් මල්ල නිවන් දැකලා තියෙන්නේ. සීනි දැම්මත් එකයි, ලුණු දැම්මත් එකයි, මිරිස් දැම්මත් එකයි අඩිය නැහැ. වක් කරනවා. තරහ తీර දාන්න ඉස්සල්ලා ගිහිල්ලා. ඉතින් උසිතවා කතකරණියෝ ඔහිතබාරෝ අනුපත්ත සදත්තෝ කියලා කියයි. ඒ ජර්මන් භාෂාවෙම තියෙනලු කල්ඩිසැක් කියලා වචනයක්. ඒ කියන්නේ වීදිය තියෙනවා. එහා පැත්තේ කෙලවරක් නැහැ. මේ පැත්තෙන් වාහනේ යන ප්‍රමාණයක් එහා පැත්තෙන් එළියට යනවා. ඒ වීදිය නිකන් පල්ලක් නැති මල්ලක් වගේ. ඒක තමයි හොඳම වීදියෝ. හිර වෙලා සෙනඟ යන්න එන්න බැරුව හිර වෙනවා නම් ඒ මල්ල එච්චර හරිනේ. කටහරිය වගේ තියෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් බලන්නේ ඒක නිකන් වැරදි ලකුණක් විදියට අපේ හිතේ රැඳිලා තියෙන්න eBay ගෑණි ගැන මතක තියෙන්න ඕන දරුවා ගැන මතක තියෙන්න උපන්දිනේ දැනගන්න ඕන බ්ලඩ් ප්‍රෙෂර් කොච්චර කියලා දැනගන්න ඕන කොලෙස්ටරෝල් දැනගන්න ඕන වයස දැනගන්න ඕන මෙවුවා මතක තියෙනවනම් අන්න හරි උඩින් සී කල්පනාව තියෙනවා ඒ මොනවත් මතක නැතුව ජොලියේ ඉන්නවනම් මේක සත්ත පහකට වැඩක් නැහැ උට උට ඩිමෙන්ෂියා කියයි, අල්සයිමර් කියයි, ෂෝට් මෙමරි නැති වුණා කියයි. ඉතින් ළඟ ඉන්න කට්ටියට හිනට උන. අර මිනිස්සු ජොලිය ඉන්නවා. දරුවට නැන්දම්මා කියලා කතා කරනවා. නැන්දම්මට දරුවා කියලා කතා කරනවා. ඌ ඉන්නේ ජොලියේ. ළඟ ඉන්න කට්ටිය ස්පෙෂලිස්ට්ලාගෙන් අහනවා තව ස්පෙෂලිස්ට් නැද්ද කියලා මේක නැති කරා. ඒ මොකද ළඟ ඉන්න අයට බයයි මේ මේක රඳන්නේ නැහැ මොනවක් කරන්නේ නැහැ. මේ දැන් බත් කෑවට පස්සේ ආයෙ බත් ඉල්ලනවා. හැන්දෑවට කියනවා දැන් කීයටද එළිය වැටෙන්නේ කියලා. මේ එළිය නෙවෙයි කරඳුර අඳුර වැටෙන්න තියෙන්නේ. ඉතින් මෙව හරි විශාල බය ලෝකේ. එවන අපි මේ පල්ල තියෙන මල්ලක් ඇතුවනේ මේ පොඩි දරුවන්ට උගන්වන්නට එහෙම හදන්නේ. ගොඩක් එකතු කරන වරෙන් කියලානේ. ඉස්කෝලේ ගිහලා ගොඩක් එකතු කරන වරෙන් කියලා. ඌ එකතු කර හැත්තටම එකතු කරගෙන එනවා. එකතු කරන එන්නේ අම්මට තාත්තට ද්වේෂේ. මල්ල පුරවාගෙන එනවා ඉස්කෝලේ ගිහිල්ලා. ආපු ගමන් අම්මා වෙන්නටත් බෑ තාත්තා වෙන්නටත් බෑ. ඉස්කෝලේ ටීචර් පෙන්වන්න බෑ. ඊට පොඩි ළමෙන් ඇවලු උඹ මේ ලැබනාත්මේ කවුද වෙන්නේ කියලා. මං ව්‍යාග්‍රික වෙනවා කිව්වා. ඇයි කියලාලු අපේ ටියුෂන් මාස්ටර් කණ්ඩ. අය කතා කරන්න දෙයක් නැහැ. මොකද මේ මල්ල හොන්තු අර පොඩි කාට මොනම දෙයක්වත් කරන්න දෙන්නේ නැහැ. අරකට තුලිය දානවා, මේකත් තුලිය දානවා, වක් කරලා. ඉතින් ඊට පස්සේ අහලා හරි ගියාට පස්සේ තෑගි දීලා පොඩි එකට තියෙනවනේ මේ හතරස් එක රවුම් කරන්න හදනවා, රවුම් එක හතරස් කරන්න හදනවා කියලා. මොකක්වත් නැතුව ඔය හෙළුවෙන් ඔය හිටියනම් කොල්ල කොල්ල විදියට ඌ ජොලියේ ඉන්නවා. ඉතින් ඒ තරහතන් වහන්සේගේ පොඩි දරුවගේ විශාල සමානකම් වගේ බුදුජානනාංශය දකින්න. පොඩි එකා ඔය කිසිම තේරුම් බේරුම් නැහැ හොඳ වැරදි නැහැ ඔය ඉන්නවා. රහතන් වහන්සේගේ වෙනස බුදුරජාණන් පෙන්නනවා පොඩි එකා දන්නේ නැතුළු ඒක ජොලියක් කියලා. දුක් විඳලා නැහැ නේ ඌ. රහතන් වහන්සේ කියන්නේ හොඳට මේ පොඩි වයසේ ඉඳලා ලොකු වෙලා පොඩි වයස මතක නැතුවලා විඳලා රණ්ඩු කරලා පවුල් කාලක් අනාගෙන ඊට පස්සේ සුද්ධ කිරුවට පස්සේ තේිනවා කාපු රාත්තල් ගාන දන්නවනේ දැන්. අර පටන් ගන්නකොට මොනවත් නැති එකේ යාට තර්ක කරලා බුදුචාන්ස කියනවා කා යාට තර්ක කරලා කියන්න බැල්ලු මම මම කරදරයක් නැතුව ඉන්න තැනක ඉන්නවයි කියලා. රහතන් වහන්සේට කියන්න පුළුවන්. මොකද මේ අතරමැද කාපු කෑමන අනුව තමයි සුද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඒකේනා ඌසිතවා භ්‍රමචරියන් කතකරණියන් ඔහිත බාරෝ මේ බරක් ඔළුවේ තියාගෙන ඉඳලා බිම තිබ්බා වගේ. ඉතින් රහත් වෙන්න බෑ කියලා සංකල්පයක් ලෝකේ ඇති වෙලා තිබුණේ. ඒක දැනටත් එහෙම ආගිය කරනවා වාද කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ බර නැතුව ජීවත් වෙනවා කියන එක නෙවෙයි රහත් වෙලා කියලා කියන්නේ. රහත් වෙලයි කියලා කියන්නේ මේ බරසහිත ජීවිතේ ඉඳලා හුරුයි. ඒකට අවශ්‍ය වෙලාවට අරහත් බල සමාධියට යන්න පුළුවන්. ගියාට පස්සේ මෙච්චර කාලයක් බර නැතුව ඉන්නවා. ආයෙනවා. ආයෙ මේ ලෝකෙට ආවට පස්සේ මේ මේ සාමාන්‍ය මිනිස්සු ආගේ වැඩ ටික කරගන්නවා. ආයෙ මේකේ හිතේ ඇති වුණා කිව්වට පස්සේ අරියත් ඵල සමාධියට යනවා. එහෙම නැත්නම් මේ මුළු ජීවිතේ පුරාම යන ගතිය ගොත් වෙන එක පරිණිරවාණය පස්සේ සිද්ධ වෙන්නේ. පරිණිරවාණයට ඉස්සෙල්ලා නිවන් දැකලා ඉන්න කාලේ කැමැති වෙලාවට යන්න පුළුවන් අරියත් ඵල සමාධියට කැමැති වෙලාවට එන්න පුළුවන්. ඉතින් අරියත් ඵල සමාධිය ඉන්න වෙලාවේ ඔහිත බාරෝ. උසිතවා කතකරණියෝ. අනුපත්ත සදත්තෝ. එවන්තන් කීනාශ්‍රව. ඒ වුණාට යාට ආපහු මේ ක්ෂම කෙලෙසයිත තැන්ට ඇවිල්ලා ඉන්න බැරි කමක් නැහැ. ඉන්න බැරි වුණා නම් රහත් වෙනවා කියලා කියන්නේ නොහැකියාවක් වෙනවා. රහත් වෙනවා කියන්නේ නොහැකියාවන්නේ හැකියාවක්. නැත්තන ඉන්න පුළුවන් ඇත්තන ඉන්න පුළුවන්. නැත්තෙන්ද යන්නේ ඒ ඔක්කරදර ඔක්කොම ඉන්න බබාලා බුදිය ගත්තට පස්සේ ගිහිල්ලා හොඳට හරියත් වල සමාපත්තියට සම්බන්ධ වෙනවා එළියට එනවා. ආපෞසරයක් මේ ලෝකේ ජීවත් වෙන. ඉතින් ඒක සේක පුද්ගලයාට තේරෙනවා මෙතෙන්යි අපි යන්න හදන්නේ කියලා. පෘථග්ජන කෙනාට තේරෙන්නේ යා කියන කොහොමද මේ ලෝකේ මේ ඔහිත බාරෝ වෙන්නේ? ඔහිත අනුපත්ත සද්දත්ව වෙන්නේ? කොහිත කීනාශ්‍රව වෙන්නේ? තියෙන හරියක් ඉන්න හරියක් ලෝකේ තියෙන්නේ ආශ්‍රව සහිතයි නේද කියලා. නමුත් ඉතින් උපමාවට පෙන්වන නෙළුම් පත්‍රයට වැටිච්ච වතුර වතුර බින්දුව නිලුම්පත උඩ තිබ්බට නිලුම්පතේ තැරවිලා නැහැ. ඇලවෙච්ච ගමන් හැලෙනවා. අන්න ඒ වගේ ඒ මේ රහතන් වහන්සේට හැකියාව තියෙනවා ඔහිත බාරෝ. අනුපත්ත සද්දත්තෝ කියන එක තමයි අනුපූර්වෙන් තමයි හිතෙන් යන්නේ මේ පොඩි ළරුවෙක්ගේ වගේ ආරම්භක ශේෂයක් කෙලස් නැතුව නෙවෙයි. පොඩි දරුවගේ මොකුත්ම නැහැ නිසා එයා දන්නේ නැහැ. වැඩි හිටියට වෙච්ච එක නා දන්නව කරපු තරි තකතිරුකම් මරිකම් මෝඩකම් අමනකම් රාත්තල් ගාන නැතුව දන්නවා. ඊට පස්සේ තමයි ඒක අයින් කරුවට පස්සේ තේනවා අනුපූර්වව මම මේක අස් කරේ. එහෙම නැතුව මේ ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා රට ගියා වගේ හම්බ වෙන්නේ නැහැ. අනුපත්ත සද්දත්ව විතරයි බුදුහාමුදුරන්ගේ අනික් සාස්තුන් වහන්සේලාගේ වෙනස. බුදුසසුනගේ වැඩපිළිවෙල අනුපූර්වෙන් සිද්ධ වෙන්නේ මේ ආපෝ ධාතුව කෙරෙහි මම කොච්චර නටලා තියෙනවද? කොච්චර දඟලලා තියෙනවද? නමුත් දැන් තමයි මම දන්නේ දුක දෙන්නේ ආපෝ ධාතුව නෙවෙයි. ආපෝ ධාතුව වෙනුවෙන් මම කරන බැස ගැනීම, රිංගා ගැනීම, අබිරමණය කිරීම කියලා තේරුම් ගත්තට පස්සේ ආපෝ ධාතුව හරියට මේ විදුලිය දැනගෙන පාවිච්චි කරනවා වගේ ආපෝ ධාතුව කෙරේ පිහිටන්න පුළුවන්. මොකද අනුපූර්වයෙන් යන නිසා ඕනේ නම් ආපෝ ධාතුවෙන් දුක් ගන්න පුළුවන්. ඕනේ නම් ආපෝ ධාතුවෙන් ධර්මයේ වතු කර ගන්න පුළුවන්, සැප ගන්න පුළුවන්. හිතන්න එපා එහෙම ගියාට පස්සේ මේ ආපෝ ධාතුවෙන් ආයේ දුක් ගන්න තැනකට එන්නේ නැහැ කියලා. එනවා. දැනගෙන දුක් ගන්න මොකද්ද ප්‍රශ්නේ? රාත්තල් ගන්න දැනගෙන කරනවා. ඉතින් එතකොට රහත් වෙනවා කියලා කියන්නේ නුසුදුසුකමක් නෙමෙයි මේ ආපෝ ධාතු තේනට එන්න බැරිකමක් නෙමෙයි. එන්න පුළුවන්, ගාගන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට අනුපූර්වයෙන් යන ගමන නිසා මේක අර සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් මේ පෘ탁ඥ සීක අරියත් කියන පදපිලිවෙලක් තියෙනවා. ගමන් පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේක අහම්බයක් හෝ මැජික් එකක් නෑ මේකේ. අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ භව සංයෝජන කියන කියන්නේ අපේ තිබුණ හැකිලි මේ කොකු තාම තියෙන හැබැයි ඒක දිග ඇටලා තියෙන. ඒ නිසා පැටලෙන්නේ කොක්ක ඇකිරිලා තියෙන තාක්කල් චපලයි වංචනිකයි ෂටයි. එතකොට දාලා ඇද්දොත් මොන දේත් පටලවාගෙන හූරගෙන එනවා. ඒක මේ දිගහැරියට පස්සේ මුඛයේකවත් පැටලෙන්නේ නැහැ. පැටලුණත් කොල්ල පුගුවන් ගැලවිලා යනවා. අන්නේ විදිහට සංයෝජන ධර්ම නැත්නම් සංයෝජනයක් වෙන්න කොකු දෙකක් පැටලෙන්න ඕන. බාහිරේ නම් කොක්කක්මයි. මෙතන කියන්නේ පරික්කින භව සංයෝජන කියන්නේ අපි එහාට එළියට දාන එකේ කොකු නැහැ. ඒක දිගහැරලා තියෙන නිසා කෝකට දාලා ගත්තත් අර වගේ කොකු තිබුණාට පැටලෙන්නේ නැහැ. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මම කවදාකවත් ලෝකයේත් එක්ක ගැටෙන්න යන්නේ. එතකොට ලෝකයා මයිත් එක්ක ගැටෙන එක නතර වෙන්නෙත් නැහැ කියලා. ලෝකේ කොක්ක කොක්කම තමයි. අපි නිවන් දැක්කයි කියලා මේ අහල පහල තියෙන ගස් කොළන් වල කොළ පාට නිල් පාට වෙන එකක් නැහැ. gedi නොසැදී තියෙන එකක් නැහැ. ඒක ඒක වෙයි. නමුත් අපේ කොක්ක හැකිල්ල සංයෝජන කියන එකට ඥානানন্দ සයන්ත මේ හැකිල්ල කියලා හැකිල්ල දිගහැරෙනවා සම්මදඤ්ඤා විමුක්තෝ. Taman ඒ විමුක්ත වෙච්ච බව හොඳට දන්නවා. මේ කවුරුත් කරලා දීපු දෙයක් නෙවෙයි. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවට පස්සේ බණක් ඇහුවට පස්සේ නිවන් දකි කතාවක් නැහැ. මේ දැන් ආපෝ ධාතුවත් එක්ක වැඩ කරනකොට තේජෝ ධාතුවත් එක්ක වැඩ කරනකොට වායෝ ධාතුවත් එක්ක වැඩ කරනකොට ඒ ධාතු කිපුණට නොකිපෙන මනසක් එහෙම නැත්නම් ලොකු ශාසික වචනෙන් කියනවනම් මේ විෂම ලෝකේ සමහිත පැවැත්වීමක් ගැන මේ ශාසන බ්‍රහ්මචර්ය කියලා දෙනවා. එහෙම නැත්නම් ලෝකේ සැලෙන එකක් නැහැ කියන එකක් නම් කතා කරන්න යන්න එපා. ලෝකේ කියන්නේම සැලෙන දෙයක්. ඒක මේක චිත්තක්ෂණයකට හෝ නොසලීතියේ චපල නොවේතියි, ෂට නොවේතියි, මායාවේ නොවේතියි කියනවා හිතනවනම් පිස්සෙක්. එහෙම දෙයක් ඇත්තේ නැහැ. තියෙන හරියක් මේකේ ෂට මායාවේ තියෙන්නේ. එහෙව් ලෝකයක තමන්ගේ සමහිත පවත්නවා කියනවා තමයි මේකේ වටිනාකම තියෙන්නේ. ඒකට උපමාවක්. උපදේශයක් විදිහට තේජෝ ධාතුව මේ ආපෝ ධාතුව ගන්න පුළුවන් හතර මහා ධාතුන් මේක වගේ අජ්ජත් උනත් බහිද්දා උනත් ඒ ධාතුන් වැඩ කරන්නේ මට ඕනවට නෙවෙයි. ඒක ඔයක එහෙම මට ඕන විදියට කරගන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නවා. එහෙනම් තමන්ට ඕන විදියට තමන්ට කරගන්න පුළුවන් කෙනෙක් ලෝකේ ඉන්නවා කියලා හිතනවනම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. එහෙම දෙයක් ඇත්තේ නැහැ. හැබැයි ඒකට නොසැලී ඉන්න ක්‍රමයක් කියලා දෙන කෙනෙක් ඉන්නවා. නොසැලී ඉන්න පුළුවන් කරට උත්සාහ කරලා දිනපු ඇත්තෝ ඉන්නවා කියලා කිව්වට ඒක පිස්සුවක් නෙමෙයි. ඒකට කරන්න තියෙන්නේ ධාතු කැළඹුණාට තමන් නොකැළඹී ඉන්න එක. ඒක ඒ පුද්ගලයාගේ වචනයෙන්ම අහුවෙනවා. කතා කරන ක්‍රියාවෙන් කරන හිතන හිතවිල්ලෙම පේනවා මෙයා මේ ලෝකේ රවුම් එක හතරස් කරන්න හදනවා කරන්න බෑ කොහේ කරන්නේ ඒක කොහොම තමයි ඕකට යට වෙන්නේ නැතුව උඹ හිටපන් කියන එක තමයි ඒ රහතන් වහන්සේගේ තියෙන ඒක සමහරවිට අත්දැකලා අපි සම්මන් ප්‍රදේශවල අත්දැකලා ඇති නමුත් 100ක් අත්දකින්න අපි මේ Brahmacharya රකින්නේ නමුත් මේක තේරුම් ගන්න බැරි වෙන්නේ මොකද ආපෝ ධාතුව විශේෂයෙන් බුද්ධ ඥානසේ පෘථග්ජනය හැසිරෙන හැටි කියලා දෙනවා සීක පුද්ගලයා හැසිරෙනට කියලා දෙනවා. ඒ අනුව තමයි මේ චීනාශ්‍රව භූමියේ පෙන්ලා දීලා තියෙන නිසා සුතමේ වශයෙන් අල්ලගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන අපි මේ වෙනකොටත් ඒ ආපෝ වගේ ධාතු සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියා 50 පන්නලා ජයරගෙන ඉන්නේ දැන්. අපිට තියෙන්නේ මේ අන්තිම ටික. ඒ නිසා අපි කරලා ජයගත්ත ප්‍රදේශේ වැඩි. ඉස්සරහට යන්න තියෙන ටික අඩුයි. නිසා කිසි කෙනෙක් කියන දෙයක් අහන්න එපා. Tamange අත්දැකීම් විතරක්ම ඉස්සරහට ගන්න. කාටවත් මේ කියලා දෙන්න තේරෙන්නේ කරන කට්ටිය කියන්නේ නිකන් පොඩි යෝජනාවක් විතරයි. මෙහෙම කිරුවොත් හරියන්ට ඉඩ තියෙනවා කියලා නිසකව කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ නිසා තමන්ම තමන්ගේ ආදර්ශයට අරන අපි යම් ප්‍රමාණයක් යම් තාක් මේ වෙනකොට පැට ව්‍යාපෝ තේජෝලින් වෙන් වෙලා ගත කරනවා නම් ඒ ක්‍රමයේම ඉදිරියට අරගෙන ගියොත් කිසිම කෙනෙක් ඉන්නේ නැහැ බාධා කරන්න. කරන්න බෑ. මොකද අපි කායින්වත් උපදෙස් ලන්න යන්නේ නැහැ. ඉස්ති යෝජනා කරනවා. සාකච්ඡා කරනවා. කමටහන් සුද්ධ කරනවා. නමුත් කෙරුවොත් හරියට Taman වැරදුනොත් Taman ඒකට වගවීමෙන් කටයුතු කරන කෙනාට ශේක කියලා කියන්න පුළුවන්. ඒ කරපු එකේ බෝනස් එක හම්බ වෙන වෙලාව තමයි කීනාසෝ කියලා කියන්නේ වරදින්නම තරක් නැහැ. අනික් කට්ටිය වරදගත්තොත් ඒ වරදිච්ච කට්ටියට වැරදි විදිහට යයි මේකේ න අහුවෙන්නේ නැති මට්ටමට යනවා. නමුත් අර සීක භූමියේ ඉඳගෙන අපි ලබලා තියෙන යම් අධ්‍යක්ෂ ප්‍රමාණයක් තියෙනවනම් අපිට හිතා ගන්න පුළුවන් මේක මූල ධර්මානුකූලව පරතරයට යනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා එහෙම හිතන එක එහෙම සලකන එක ලොකු දෙයක්. හැකි සංඥාව ඇති වෙන්න ඒක උදව් වෙනවා. ඒ නිසා මේ අද මම ගොඩාක් කතා කරේ ඇත්තට මේ ආපෝ ධාතුව සම්බන්ධ කරගෙන අපි ගිය පාර පටවි ධාතුව ගත්තා. අපි මේක සලකා ගනිමු. මේ විදිහටමයි තේජෝ වායෝ කියන හතර මා ධාතුන් පිළිබඳව කටයුතු කරන්න තියෙන්නේ. හතර දෙනාම හැම කෙනාටම හතර හැම වෙලාවෙම මතක් වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැහැ. එක වෙලාවට මතු වෙන්නේ එකයි. හතර මා ධාතුන්ගෙන් එකනයි ඉස්මතු වෙන්නේ. කොයි එක වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔක්කොම දැනගත්ත තියට වරදක් නැහැ. අවශ්‍ය නැහැ. මතු වෙන ධාතුව මේකයි කියලා දැනගෙන දැන් මේ කතා කරන්නේ අසවලා කියලා ධාතු ගුණ තේරුම් ගන්න පුළුවන් නම් ලොකු සාංශය කියනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. දන්නේ නැත්නම් එයා දොස්තර ගාවට යනවා, බැංකුවට යනවා, නීති උපදේශක ගාවට යනවා, නීතිඥයා ගාවට යනවා. අරයට මෙයාට කියනවා මේ හතර මහා ධාතුන් බැලන්ස් කරලා දීපන් කියලා. ඔය එක බයි එකක්වත් බැලන්ස් කරගන්නේ නැහැ. දොස්තරටත් බෑ කරන්නේ. දොස්තරත් ඉන්නේ අප්සෙට් එකේ. නීතිඥයත් ඉන්නේ අප්සෙට් එකේ. බැංකු නිලධාරියොත් ඉන්නේ අප්සෙට් එකේ. ඔය කාට උපදෙස් දෙන එකත් gedet කියලා බලන්න මේ මානසික අසහනට වෙදකම් කරන කට්ටිය ඒ බේත් බීලා තමයි නිදාගන්නේ. ඉතින් අපි කිව්වොත් මේක අඩු කරන්න බැසි අපලුම් පොළ අඩු කරන්න පුළුවන්. මිනිත්ත වැඩේ කරනකොට අයිසේ තමසේ දැන ගන්නවා මාත් ওই ටික තව බීලා තමයි ඔය බුදියන්නේ නැත්නම් මේ පිස්සොත් එක්ක කතා කරලා මටත් නිින්ද යන්නේ නැහැ කියලා. හැම දොස්තර කෙනෙක්ම බඩේ ලියන්න බෙහෙත් ගන්නවා. නිින්දා ගන්න බෙහෙත් බොනවා. හැම බැංකු මැනේජර්ම ණයට ජීවත් වෙන්නේ. හැම නීතිඥම බොරු කියන්නේ. ඔල්ලුවට කනට ගහලා කිය හැකි. ඒගොල්ල අපිට මේ බයිලා කියන්න ආවට උන්ගේ ප්‍රශ්නවත් විසඳගන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම බලනවා නම් ඊට වැඩිය හොඳ දොස්තරලා අපි. ඊට වැඩිය හොඳ බැංකු කාර්යෝ අපි. ඊට වැඩිය හොඳ නීති උපදේශකවල අපි. ඒ මොකද අපි අපි පොඩ්ඩක් හරි බලලා මේ භාවනා කරලා තියෙනවා. මේ වාතයේ ආපෝ ධාතු වෙනකොට හුස්ම ගන්න පුළුවන්ද කියලා අපි විතරයි බලලා තියෙන්නේ. ආපෝ ධාතුව තද වෙච්චාම හුස්ම ගන්න පුළුවන්ද කියලා අපි බලලා තියෙන්නේ. එක බයියක් කරලා නැහැ. බය වෙන්න එපා. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ Taman ළඟ තියෙන මේ අත්දැකීම හැර කාගත් උපසෙල් බලාපොරොත්තු වෙන්නත් එපා. කවුරුත් මට කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. මොකද අපි සෑහෙන දුරට ගිය කට්ටියක් ලෝකෙ පැත්තෙන් බලනකොට. ඒක අදහන්න හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ මාන්නයක් කරන කාටවත් කියලා දෙන්න යන්න එපා, හඬ යන්න එපා. සාකච්ඡා කරන්න. කමඨාන සුද්ධ කරගන්න. කවුරුණත් උපදෙස් දෙන්න ඉඩ තියෙනවා. ඒකේ තෝරාගන්න එක තමයි ඇති වැඩේ. දෙන උපදේශ කෝක වුණා. ඒ අනුව අපිට ඒ තේරීමේ අයිති දැනට තියෙනවා. මොකද අපි යම් ප්‍රමාණයට ගිහිල්ලා තියෙනවා. එනෝ මේ හතර මහා ධාතුන් පිළිබඳව මතුවෙන ප්‍රශ්නවලදී ඒ දී යටින් ඉන්ද්‍ර ගෙනියන්න වගේ කම්බේ ඇවිදින්න වගේ ඒව අපිට নানা ප්‍රකට උසුළු උසුළු පාද්දී එහෙම නැත්නම් අපිට බුලිහිලි පාද්දී උප්පණ්ඩණය කරද්දී ගානට අපේ සතිය බේරාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් අපි හතර මහා ධාතුන් කිප්පවා ගන්න නැතුව ඉදිරියට යන ගමනක් කරනවා. අන්නේ ඒ සඳහා අද දවසේ මේ ධර්ම දේශනාව ශිසු දානට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සතිವಾರි સમાપ્ત කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් ඥාතියින් පින්දීම් ආදී කරන්න ඉස්සෙල්ලා ඉදිරිපත් වෙච්ච කරුණු මත හෝ තමන්ගේ කමඨහන මත හෝ කියන්න කරන්න සාකච්ඡා කරන්න ප්‍රශ්නයක් කරන්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා වෙච්ච ටික කියන්නේ ඒකට මට පුළුවන් පොඩක් තව තල්ලු ආනාපානේ බල බල ඉන්නකොට රැගිලෙන් සුභායක් ඉදිරිපත් වෙනවා ඒතකොට ඒක ගැන අවධානය යොමු කරන්නේ නැතුව දිගටම ආනාපානේ බලන්න යන්න එහෙම කියන්නත් පුළුවන් එහෙම නැත්නම් කීත හැකි රැගිලෙන් ස්වරූපේ ඉඳි ඉස්සල්ලා ආනාපානේ කොහොමද රැගිලෙන් ස්වරූපෙත් ආනාපානේ කරලා ඒක කොහොමද කියලා දෙක සංසන්දනය කරන්නත් පුළුවන් එතකොට වැගිරනවා කියලා සලුවක සාදාලා නැගිටලා යන්නේ නැහැ මට බෑ භාවනා කරන්න කියලා මේ වැගිරෙන ගතිය තියේදී ආනාපානේ කොහොමද කියලා බලනවා. බලන් හදන උත්සාහයම වැగిරෙන ගතියට පිළියමක් වෙනවා. ආනාපාන අභිවෘද්ධිය නෙවෙයි. පිළියමක් වෙනවා. ඒ කියන්නේ මොන බාධාව ආවත් අපි හරණ පාවා දෙන්නේ නැහැ. මේ බාධාව තියෙද්දි සුස්ම අරන් බලනවා. පිම්බීම හැකිලිම කරනවා ඒක බලනවා. එහෙම නැත්නම් දක්මන කරනවා නම් ඒක බලනවා. එතකොට පොඩ්ඩක් ඉවසනවා. බාධා ආවමනේ සටන් පාවා දෙන්නේ නැහැ. ඉදිරියට යන ගතිය. අනේ ඒක තමයි Brahmacharya කියන්නේ. නැත්නම් යෝගාවචරය කියන්නේ යාට. මොනවා හරි පොඩ්ඩක් වෙනස් වෙච්ච එක මම සල්වකසා දාලා මට බය බානවා කරන්න කියලා යනවනම් මම බොහොම තාම ආදුනිකයි ගහන්න බනින්ද වටින්නේ නැහැ යෝගාවචරයක් වෙනකොට තේනවා හතරමහා ධාතු මොනවා කලබල වුණත් ඉව ඉන්නේ අපිව කලබල කරන්න පුළුවන් නම් සල්ලි නැතුව හිටපන් එතකොට තමයි තේරෙන්නේ මේ වංශ භාවනා කරපු කෙනෙක් කියලා චෝදනා අඩු ඉල්ලීම් ඉල්ලන්නේ නැති ඔය මොනවා වුණත් කමන්නේ නැහැ අර කාර්යතර නැති වෙලා තරම් ජයට භාවනාව යන්නේ නැහැ. නමුත් භාවනාව පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි යාගේ પરමාර්ථය. අපේ අවධානය කඩලා ඉතින්න ගන්න තමයි. පුළුවන් වෙනකන් බැරිම නම් මිසක් අපි කරන්නේ පුළුවන් තරමට පරණ එක්කනත් එක්කම ගත කරනවා. බැරි වුණොත් ඉතින් යා ගහගෙන යයි. ඒ කියන්නේ අපෝදාහතු ඇවිල්ලා අපි ගසාගෙන යාවි. එතෙන්ට එනකන් මේකේ පවත්තන එකයි තියෙන්නේ. වෙලාවක් එනවා ඒ වගේ පාවා දෙලා කියන කසාගෙන යන වෙලාවක් එනවා. මොකද ඒක මේ බය අදුකමට වෙන්න දෙන්න එපා. යෝගාවචරකම තියාගන්න. තියාගෙන බලනකොට ඇත්තටම මේ 13 වලට අපිව යට කරන්න බෑ අපේ චේතනාව පහළ වෙනකම්. ආපෝ ධාතු ඇවිල්ලා කරදර කරනකොට එක තැනකදී අපි සරණ පාවා දෙනවා කියලා කියන්නේ අර ධාතුවට යටත් වෙනවා කියන එක. බය ආදු වෙනවා කියන එක. ඒ බය අදවීමේ චේතනා පහළ වෙනකන් ආපෝ ධාතුරු අපිට මුකුත් කරන්න බෑ. ඒ නිසා ඕනෙම දුකක් එන්නේ යම් තැනකට ගියාට පස්සේ අපි ඒ දුක බාර ගන්නවා. කමන්නේ කියලා. ඊට පස්සේ තමයි දුක එන්නේ. ඊට පස්සේ ඉතින් ව්‍යාග්‍ර දේනුවක් වගේ ඌ ආගෙන එනවා. කාගෙන හිටියොත් ඉන්න පුළුවන්. ඉතින් අපි අර පාවා දෙන ගතිය වැඩි බාලදක්ෂයෙක් නොවේ නා යෝගාවචරයෙක් නොවේ නා. එයා හිතනවා අරයට කිව්වත් හරියයි මෙයාට කිව්වත් හරියයි අරක තිබ්බත් හරියයි මේක තිබ්බත් හරියයි කියලා හිතනවා. මොකක්වත් කරන්න බෑ. මේ අපේ හිත බාර ගන්න ඕනේ දුක්ෙන්ද. නැත්තම් ඉන්නේ නැහැ. සැපෙන්දත් එහෙම. ඕනනම් බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. මනුස්සයාට විතරයි ඒ හැකියාව තියෙන්නේ. මුළු පලාසෙම නෑ යම් ප්‍රදේශයක තියෙනවා. ඉතින් ඒකයි ඔය පොසිටිව් තින්කින් කියලා කියන්නේ. සක්කෝ කියලා කියන්නේ. අරින්නේ ලේසියට අරින්නේ. ඒකට එන්න එන්න එන්න පරාසය වැඩි වෙනවා. දුක් එන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන දුක් ඔඩොක්කේ දාගන්න. ඔබ දන්න දෙයක් අහන්නේ බොරුව කරන්නේ. අවසර සයින්වන්ස පොඩි ස්ටේට්මන්ට් එකක් කියන්න අවසරයක් දෙනවද මේ? ඔව්. සනන් මේ අර ස්වාමීන් වහන්සේගේ පර්මිෂන් අතුවම බලන්න මේ සනන් දැන් ලංකාවෙන් පිටයි මේ ලංකාවේ අපි වැඩ කරගෙන යනකොටම ආයන් වහන්සේ විශේෂයෙන් ප්‍රොෆෙෂනල්ස් ලගෙන් උගත්තුන්ගෙන් වගේ අය ඒගොල්ලොත් එක්ක විතරන්නේ වැඩ කරේ ඒගොල්ලොන්ගෙන් එනවා සායන් වහන්සේ මේ මේ එක එක කෙනා කියන්නේ එක එක දේවල් මේ ඔක්කොම එක ටිකක් කන්ට්‍රාඩික්ටරි කියලා. දැන් ඒක දුන්නා මම මේ මුලින් ඉඳලා මේක බොහොම සාවධානව අහන් හිටියා. ඒකෝ දැන් දැන් මේ සායනාත කියන විදිහට ඒගොල්ලෝ අනිත් එක අහනවා මේ කියන අය කරලද කතා කරන්නේ. ඒගොල්ලෝ දන්නවද මේ කතා කරන කතා කරන දේ කියලා සායනේ. අපිටත් ඒකට කට උත්තර නැති වෙනවා. මොකද අපි එහෙම කෝඩ දන්න අය නෙමෙයි හන්දා. එතකොට සායනාතක මටත් ගොඩාක් බහුල වශයෙන් තිබ්බ දෙයක්. නේද? දැන් මේක මුලින් ඉඳලම මේක ස්ටඩි කරගෙන යනකොට අහගෙන අහගෙන ඉන්නකොට සායනාත ලොකු සූදින් ෆීලිං එකක් එනවා. ස්වාමීන් වහන්සේ කරත් නැතත් මේ කියන විදිහට මේක තමයි බුදුහාමුදුරු කියලා දෙන්නේ මෙහෙම කරොත් එහෙම අපිට රිසොලූෂන් එකක් සොලියුෂන් එකක් තියෙනවා කියන අර සූදින් ෆීලිං එක හම් වෙනවා කියන ස්ටේට්මන්ට් එක කියන්න මට අවශ්‍යයි සායනට එච්චර. ඔතේ තියෙද්දිත් බුදුහාමුදුරු කියනවා දන් දුන්නොත් ආයෙ සම්තතියම කාටවත් කියන්න ඕනේ නැහැ. නමුත් පුළුවන් තරම් සෙනගත් එක දීපන් කියලා. පිස්සු පිටට වට කරගන්න කියලා. උන්ට ඒක chance එකක් හම්බ වෙනවනේ ඔය කමන්න ඔය පෙරහැරම ගිහිල්ලා ධානි දිනවලට හරියන්නේ නැහැ. අඹකරෝ Taman කණ එක හොඳ කියන එකෙන් තමයි එන්නේ පෙරහැරේ. ඔය ධානි දිලා දෙනවා ඉස්රායනි කාලේ පිස්සු. ඔය කමන්නේ අපිත් යන් කියාගෙන එනවා. උපදේශයක් දුන්නොත් කියන්නේ ඔහොම දාන දෙන්න යන්න එපා මොනවට ඒ. උපදීලා හරියන්නේ නැහැ. ඔන්න වැටලා කාපන් කියන කට්ටිය ඉන්නේ. උදාන කීතන දාහනේ දීපන් සිනගත් එක්කත් හිටපන්. ඒ දෙවෙනි කොටස තමයි වැදගත් කියන්නේ. පිස්සු විහාරටොත් එක්ක ඉන්න එක. මේ අපිට උපදෙස් දෙන්න එන්නේ ඔක්කොම උන්ගේ අපේ අප්පච්චින කොට කියන පුක කහගන්න නියපොත්ත නැති උ. තමන්ගේ පුක කහගන්න නියපොත්ත නැති උන් තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. දැනගෙන වැඩ කරනවා. උන්ට උන් වට කරගන්න උඩ පුළුවන් තරම්. ඉතින් අනික් පිස්සු පිටට එන්න නෙවෙයි යන්නේ එක්ස්පර්ට්ලත් එක්කනේ. හැබැයි අපි දැනගන්න ඕනේ. ඔය එක එක්ස්පර්ට් කියලා. <laughs> මේ මයික් එකේ මේ මම කියනවා ලිය වෙනවා. ඒක පස්සේ. <laughs> උන්ගේ පුකට විල්ලු තිබ්බට බඩට ලුණු කැඳ නැහැ කියලා අප්පච්චි කියනවා. බඩට ලුණු කැඳ නැති උන් තමයි පුකට විල්ලුද හොයන්නේ. උන්ගෙද තෝපි උපදෙස් ගන්න හදන්නේ. අපි අකෝ බහැල වැඩ ගන්නේ උන්නේ. අපි එක්කෙනෙක් හරි දරහ කරගත්තොත් අපි පරාදයි. අපි බුදුහාමුදුරන් යෝලේ හැම කෙනාට කියන්න වැඩ තියෙනවා එන්න. එන්න බෑනේ ඒත් හොඳයි. එන්නේ හොඳයි. අපි යන්නේ කට්ටියත් මොකද ප්‍රශ්නේ? ඉතින් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරගන්න පුළුවන්කම තමයි මගේ නිහතමානිකම කියන්නේ. මම අහිංසක වෙන්න ඕනේ. ඒ ඔක්කොමලා නේහ මේ කොන්දේසි විරහිතව අදහස් ප්‍රකාශ කරන්න දෙන්න ඕන. කවදාකවත් වරදින්නේ නැහැ. ඒක ඒක තමයි සිද්ධාර්ථ කුමාර රාහුල කුමාරට බුදුහාමර කියන්නේ මෙච්චරක් උපදේශ බලාපොරොත්තු වෙන. තාත්තා බුදුහාමර උපාධ්‍යානසේ හාරිපුත්‍ර සාංශේ මොන උපදේශද? පුරුදු කරේ මොකද්ද හිව බෑ. ඔබ කරන හැම දෙයකම හැම කෙනෙක්ම ඡන්දේ ගන්නේ. ඒ තරම් නිහතමානී වෙනවා. ඒ තරම්ම අහිංසක වෙනවා. මොකද ප්‍රශ්නේ? සත්‍ය නම් ජයගන්නේ කොච්චර වාර්තා සාකච්ඡා දීබ්බත් එකයි නැදත් එකයි වෙන්න හොඳ වෙනවා. ඒක ඒක මට කියලා දුන්නේ 77. දැන් මේක හඳුනගන්නේ ඔය මොකක්ත් එක්ක කතා කරත් ඔවුන් කතාකාරයෝ විතරයි. හැබැයි උන්ගේ හදවත දිහා ගන්නවා කියන එක ලේසි නෑ. ඔබ වැඩේ කරපන් ඒකල ආරාධනා කරපන් මේ ඇටෝම් එකට. බුෆේ ඩයට් එකට ඇලවත් කාලයන්ට. අයියේ එන්න ඔයයි සබ්ජෙක්ට් එකට දන්නේ කෙනේ නිසා එන්න ඕනේ කියලා. අයියෝ එන්න බෑ කිව්වම හොඳයි කියනවා. එන්න කිව්වම හොඳයි කියනවා. උඹට මේ පලාතක වැවට මැරිලා උපදින්න වෙයි. උඹ ගැන මම පුස්තකිකෝ කියන්නේ. උඹට මේ පැත්ත තාම අහුවෙලාම නැහැ. හොඳ වෙලාවට මේ ආවේ. ඇත්තට අනුකම්පාව ගන්න ඕන. මේ තියාගෙන කන්න දෙන්නේ උඹට නැත්තම් මේ කුටියක් දීලා දෝ දාඩ දත්ත පහක වැඩක් තියෙනවා. අනික් මිනිසුන්ට වගේ අපි දාන වෙලාවේදී ඕක ගන්න පාරේ මේ කියන්නේ දැන් දෙන්න පුළුවන්. කීර එකක් ආවන් කියලා ඉන්න දේ අපිට තේරෙන්නේ නැහැ මේ අනුකම්පාව. තේරෙන්නේ නැහැ. මේ මිනිසුන්ගේ හිතක් හිතක් දිනා ගන්නවා කියන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒ ඒක විශේෂයෙන්ම ඒ දිනා ගන්න ඕනේ හතුරගේ හිත. මිතුරගේ හිත කොහොමදත් ලැබෙනවනේ. ඌට කිව්වා පොඩ්ඩ හිටුවම මචං වැඩක් තියෙනවා කියලා ඌට ගහලා වැත්තට දැයි. අනිත් පන්සාව ගමන් අයියා මොකද කියලා බොහොම හොඳට කතා කරනවා. ඒ මොකද මේ අපි යන ගමන එකක්. ඒක ජනයාට තේරෙන්නේ නැත්නම් උසාවියේ සාධාරණ ඉෂ්ට වුණාට නඩුකාරයාගේ උසාවියට තේරුන්නේ නැත්නම් මිනිස්සු සාප කරනවා. සාධාරණ යුක්තිය උසාවියට තේරෙන්න නඩුකාරට විනිශ්චය දෙන්න බෑ. බුදුරජාණන්සේ කෙරුවේ පහනපත්තු කළ කණුවක් උඩ තිබ්බා වගේ මෙන්න මං කියන දේ ඕන කෙනෙක් පිළිගන්න ඕන. මට විරුද්ධව කවුරුත් වෙන්න එපා මම සරුවත් නැහැ මට මෙහෙම කරන්න පුළුවන්. කිසි කිසි දවසක මගේ බුදුහාමුදුරුවෝ කියලා. ওই ටික ධම්මික හමුතු කියනකොටම මට තේරුණා මේ කට්ටිය බයිලා නැතුවට වැඩක් නැහැ. මේකට ෆුල් ටයිම් දාලා බලන්න ඕනේ කියලා. 77 78 ළඟ තියාගෙන කියලා දුන්නේ මේ ලෝකේ ඉන්න ඔක්කොම නළුවෝ. ඒකට රංගපාන එකයි කරන්නේ. ගෙදෙට්ට මරගාති. මොකක්කත් එපා උඹ උඹේ ප්‍රകൃතිය හිටපන්. මගේ අතගාලා අල්ටෝ දීපිකාචා. දීපිකාචා අතගාලා කිව්වා කොමියුනිස් රජයක් ආවත් උඹ මරන්නේ නැහැ. බුද්ධි ඉඳලා හැන්දනකම් වැඩ කරනවා අතත ගාපු ගමන් තේරෙනවා දීපට්ටා. මේ මේ ඇඟිලි තුනේ දීපට්ටා මම කවදාකවත් නැති වෙන්නේ නැහැ. දැන් ඉතින් මැරෙන්න කිට් වෙලි දැන් නැහැ. මොකද වැඩ කරන්න වෙන්නේ අපි වැඩ කරන හම්බ කරන කනවා නම් මොකාටද බය වෙන්නේ? අප්පච්චි ගොවියෙක් සත්ත පහකට මොකාටවත් බය නැහැ. මොයි පොළොවත් එක්ක හැපිලා ජීවත් වෙන්නේ. ගාඩන කළ කුරුම්බ ගෙඩියක් කඩාගෙන පොල් ගෙඩියක් කඩාගෙන ජීවත් වෙන්නේ වත්තෙන් එන දරුවෝනේ ජීවත් වෙන්නේ මොකාටවත් බෑ හැබැයි ඉගෙනගෙන නැහැ කරුකට තියෙන කාබුවම සුදු රෙද්දක් කියලා වාඩි කරවලා යනවා හැබැයි ඔය කියන මොකක්වත් අහන්නේ නැහැ මොකක්වත් අහන්නේ ලඩන්නේ නැහැ මොකද උන්නේ පොළොවත් එක්ක ජීවත් වෙනවා ඒක කවුරු කියන්නේ මොනාර බයිලා උපදේශකලා කවුරක්වත් ඕනේ නැහැ ඇහුවාම කියලා අපි ගොයිගම කියනවා ගොවිතැන අපේ ඉතින් රස්සා. ඒකට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ මට වැරදුනේ මං අර ගොවිගම වෙලා කුෂි කර්මය කරපේ. එතකොට මොනවා කරන්නද හිටියා? උදැල්ල මට එන්න හුරුයි අතට. මේ සා කවුරු ළඟ හිටියත්, එක්ස්පර්ට් ළඟ හිටියත් නොද <coughs> කෙනෙක් ළඟ හිටිය ප්‍රශ්නයක්. වැඩ ගන්න මිනිහට බුරුත් බෑ. බුරු කාලයට වැඩක් බෑ. ඔය කවුරු හිටියත් වෙන්න ඕන දේ වෙනවා. කියනවාද මොන බුරුද? අනිතික අපිට ඕනම දෙයකට හැඩගැහෙන්න පුළුවන්. මේ තියෙන ඕනම දෙයකට හැඩගැහෙන්න පුළුවන්. ඒක පිළිබඳව මට වැඩි බුදුහාමරට විශ්වාසයි. ඔය ඔක්කොටම වැඩි මට විශ්වාසයි ඔය හැම කෙනාටම හැඩ ගැහෙන්න පුළුවන් කියලා. මොකද කියන්නේ තිලක දමහමද? ඈ? හැඩ ගන්න පුළුවන් නේද? <coughs> මේ කොයිද ගැන ආමුදු කෙනෙක්නේ බලන්න දැන් <coughs> නුවර හොල්ලලා. ඕනම තැනක ආර්ධනාවක් කිව්වොත් <coughs> බණකට කියලා බණ නම් බෑ අතිපාසල කරන්නම් කියලා. ගියාම දෙනවා මයික් එක අරගෙන වයින් ස්ටේජ් එකෙන් මයිකල් ජැක්සන් වගේ. ඉඳගෙන ඉන්නේ වටත් අතියන්. කතා කරුවට පස්සේ ඒක විනාඩි 5න් 10න් හැඩ ගහිලා තියෙන හැටි මොකද ලක්රෝ කියන්නේ? ඌ තමයි ඔක්කොම සංවිධානය කරන්නේ. ඒක දිහා බලනකොට පේනවා උන්ට වෙනස් වෙන්න ඕනේ නම් ඇට ගහෙන්න ඕන නම් තේමාව දැක්කම ඉන්හියට මොකුත් නැහැ. ඊට පස්සේ අනිත් එක එන ජොලියක් නේ තියෙන්නේ. දැන් මේ හැමදෙරෙකට සතිපාසල කරනකොට කවුරක්වත් දන්නේ නැහැ මම පටන් ගත්ත වැඩක් කියලා. මේ හැමෝටම සතිපාසල කියලා උදව් කරන්නේ. අර ආමුදුරුත් එහෙම. අපේ ධම්ම විහාරේ වාන්සල වඳිනවලු මෙහෙම අදහසක් ඉදිරිපත් කරපු එක බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට කොච්චර වටිනවද කියලා. හැඩ ගහන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. ඒක නිසා සම්මා ආජීවය කියන්නේ ජීවිකාව පස්කර ගන්නවා කියන්නේ මොකද කියන්නේ ඇහුන්නේ නැහැ සාමාන්‍යයෙන් නිතර මතක් කරන රහත් වෙනත් හරියට සමාජීය කියන එක හදා ගන්න අමාරුයි කියන ඒ වගේ අර සුළු පරිසහස් වෙන එකටම කියන්නේ කියන්නේ <coughs> පරිසරයට <coughs> අනුයාත වෙන්න ඕනේ අනුයාත වෙන්න ඕනේ වගේම කිසිම කෙනෙක් හතරෙක් වෙන්න ඕනේ නැහැ මොකද එයා කතා කරන්නේ මොකක් හරි මූල ධර්මයකට තදවි පස්සපච්චා කියලා බුදුදහම කියන යාටත් මොකක් හරි ස්පර්ශයක් තියෙනවා යමක් දැනගෙන කතා කරා. අපි එතෙන්ට යනකම් බැස්සොත් අපිට තේරෙනවා එයා හරි කියලා. අපි බැලුවොත් එහෙම නෑ නෑ මේ මිනිස්සයා වැරදි එයා වෙන් කරන්න ඕනේ මම මගේ විදිහට එයා හැද ගහන්න ඕනේ කියලා හැමදාම ගැටුම. ආජීවය කියන්නේ අපි ඒ කෙනාගේ පුළුවන් තරම් වෙලාවක් ගන්න කොහොම හරි ඉඳලා මෙයා මේ මොකද්ද කියන්න හදන්නේ කියලා බැලුවොත් කිසිම කෙනෙක්ගේ අදහසක් වැරදි නෑ. <coughs> එහෙම කියලා වැරදි අදහසක් නෑ. මම කවදා හරි <coughs> ඒ කෙනෙක්ගේ අදහස් තේරුම් ගන්න උත්සාහ කරොත් ඒ පුද්ගලයා අනිවාර්යෙන් මට මිත්‍රත්වයක් ඇති කරගන්න නතු භාවයක් එනවා. අපි වෙලා තියෙන එහෙම නෑ. මගේ අදහසම තල්ලු කරන්නේ අඬහල. එතකොට නිකං හතුරු ඇති කරගන්නවා. ඒ නිසා අද අධ්‍යාපන ක්‍රමේ තියෙන පුළුවන් තරම් ළමයාගේ කිසි වැරද්දක් නැහැ කියලා හිතාගෙන ඒ ළමයාගේ දෙයට හැරි ගන්න හදනවා. එතකොට ටීචර්ට ආජීවය එනවා. ටීචර් ආජීවය දාගන්න මගේ වැරද්ද නිසා තමයි ළමයා මේ වෙලා තියෙන්නේ. මම බලනවා ඒ ළමයාට තියෙන අපහසුව නොහැකියාව මොකද්ද කියලා බලන්න කියලා ටීචර් හැද ගහිච්ච ගමන් ළමයා අම්මට වැඩිය ටීචර්ට කැමති ඒ හැම <coughs> ලෝකේ පහළ වෙච්ච හැම වීරවරයෙකුටම වැදගත් ටීචර් කෙනෙක් හම්බෙලා තියෙනවා. කලාතුරකින් තමයි දෙමාපියෝ ටීචර් වෙලා තියෙන්නේ. ඉතින් කවුරුහරි හම්බෙලා තියෙනවා ඊට පස්සේ ආයේ පැත්තට පුදුම නතුකමක් ඇති කරගන්නවා ගෞරව සම්ප්‍රයුක්ත. ඒතකොට එයාට හැඩ ගැහිමේ හැකියාව වැඩි වෙනවා ආජීවයේ. එතකොට ඒ ගුරුවරයා ඊට ඉස්සෙල්ලා ඒ ආජීවය පෙන්නලා දීලා තියෙනවා. අනුගේ හිතසුව පිණිස මට මේ විදිහට වෙන මේ කියන්නේ <clears throat> පාවා දෙනවා කියලා කියන්නේ යටහත් වෙන්න පුළුවන්. වෙන මොනක්වත් දෙන්නේ නැහැ. දරුවන් හඳා කරන්නේ මේ බන්දා. වෙන ප්‍රචාර මොකක්වත් නැහැ මිනිස්සුෙකුට සැප පිණිස. ඒ හැඩ ගැහිම අතින් <clears throat> හොඳම තැන තමයි මහානකම. මහානකම විතර අපිට අලුත් වෙන්න <clears throat> මේ වැඩේ ගැන නැවත සලකා බලලා කාඩ් කුට්ටම නැවත අනලා බෙදන්න අවස්ථාවක් ආය හම්බ වෙන්නේ. මහානකමේ ඉඳගෙනත් දැන් තිබිච්ච එක වෙනස් කරුවා කියලා කාටවත් දොස් කියන්න බෑ. මොකද අපි කාටවත් බැඳිලා නැහනේ. ආවල් දෙය කරන්න ඕනේ. ඒ වෙනස් වීම හරහා තමයි ඔය ආජීවය හරහා තමයි <clears throat> කෙනෙක්ගේ පෘතුල මනස සම්‍යක් මනස හත ගන්න. හරි අර එකම දේ අල්ලගෙන ඉන්න එක නා දිසච්ච ලන් කෝටු කැලක් වගේ කඩන්න යන්න බෑ. දර්ශන මූල ධර්මයේම ඇතුළට බහලා බලද්දී ඒක ඒක හරි කියලා හඳුනාගෙන ගත්තහ ගෙන ඒකට නැඹුරු වෙනවද නැත්නම් ඒක නිතර නිහඬ වෙනවද සාමාන්‍ය ඕන වැරද්දක් හරි කරන එකකට ගිල්ල ගිල්ල සුද්ධ කරගෙන බලද්දී යා ඒක පිළිట్లా තියෙන විදිහ පටන් ආරම්භ කරන්න හේතු වෙච්ච ස්වයං සාධාරණ කතන්දරේ තේරෙනවා ඊට පස්සේ ඒක දැනගෙන නිහඬ වෙනවද නැත්නම් එයාට පැහැදිලි කරනවද මූලධර්මයේ විසින්ම එයාට කියලා දෙන්න ඕනේ නිහඬ වෙන්නද පැහැදිලි කරලා දෙන්නද කියලා මූලධර්මයේ ඕපනයි කියවෙන්න ඕනේ <coughs> නතර වෙන්න තැනක් නැහැ අපිට මූල ධර්මයේ. මූල ධර්මයේ එකින් එකට تعلق කරන දෙයක්. මූල ධර්ම කියලා ආවල් දේ ස්ථිර නිට්‍ය දෙයක් බුදුහාමර පෙන්වන්නේ නැහැ. මූල ධර්මයේ විසි මූල ධර්මයේ අපිව <coughs> විපරිණාමයටපත් කරනවා. ඉතින් එතකොට මූල ධර්මයේ දිහාට ඇරලා බලන්න. ඒත් එයා කියාවි උඹ එක කටහඬ හිටපන්. එතකොට මේ දේ කරපන් කියලා ධර්මෙ පෙන්ලා දෙනවා. ඒ පුද්ගලයා ඒකට කැමති නැත්නම් එයා කියාවේ මට හරි ගියා මගේ ධර්මය හරි දැන් මං ආවා මං අයියා. එහෙම දෙයක් මේක නෑ. හැම වෙලාවෙම ඒක තව එකට تعلق කරනවා. ඒක තව එකට تعلق කරනවා විපරිණාමයටපත් වෙනවා. ඒක ධර්මයේ තියෙන ඕපනයික ගුණය. නිසා <clears throat> ධර්මයේ පෙන්නන මේ යහමඟ දකින්නකොට ඒ සියල්ලම පාවා දීලා ඒකට යනවා. ඒතර මිනිස්සු කියන මොකද්ද උච්චරම උපයාගත්ත දේ අයි පාවා දෙන්නේ අයි එකට යන්නේ මේට වැඩි ඒක හොඳයි. ඒක අල්ලන්නෙත් නෑ. ඒකට ඊට පස්සේ ඊට වැඩි හොඳ එකක් පේනවා. ඒ නිසා මූල ධර්මයේ <clears throat> නিত্য සුඛ සුබ නම් නාස්තික මූල ධර්මයක්. මූල ධර්මයේ අනිත්‍යයි දුක්ඛයි අසුභයි අනාත්මයි නම් ඉදිරියට යනවා. මූල ධර්මයේම <clears throat> අපේ යොමුව දෙනවා. මොකද්ද හොඳ නමක් තියෙනවා අපි මෙහෙවනවා. ධර්මයේ තියෙනවා එහෙම <clears throat> මෙහෙවන ගතියක්. බුදු ධර්මයේ ඒකට ඕපනායක ගතිය කියලා කියනවා. ඒ නිසා ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න වෙනවා ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා. ධර්මෙමයි ඉන් ඇතර තොර මවෙක් පියෙක් නැහැ. පුදුමාකාර ශක්තියක් එනවා බය මේ <clears throat> මේ තේරුමක් ඇති වෙනවා මේකට ඉඳ දුන්නාට පස්සේ ඔක්කොම හරිනේ. පවතින තැන ධර්මාධර්ම කියලා එකක් නෑ මූල ධර්මයේ ගවේෂණය කරගන්න එක තමයි ඉන්න තැන පට්ටක පට්ටල් කරගන්න ඒක හිතලා අප එකක්ද අහම්බයක්ද කියලා ඒක යොමුමක් දෙන්නේ නැති එකක් නේද මැරිච් එකක් කද්දාකත් හරියන්නේ ඒක පණ තියෙනවා නම් ඒ කියනවා මෙතනින් මෙතෙන් ඵලයන් මෙතනින් මෙතෙන් ඵලයන් ඒ ගමනක් තියෙනවා ඒකේ <clears throat> ධර්මයේම ගෙනියන මෙහෙවන ගතියක් තියෙනවා <clears throat> ධර්මයේ යම් වෙලාවක ග්‍රීන් ලයිට් දුන්නයි කියලා හිතන්න අරස පිළිබඳ හිතන්න යන්න එපා ධර්මයේ green light එක දෙන්නේ නැහැ අරසා බලන්නේ නැතුව. ධර්මෙම දීලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඇඹ පෙන්නනවා. ඇඹ පෙන්න තාම යන්න එපා පුතා පොඩ්ඩක් හිටපන් කියලා කලබල වෙන්න එපා. green light පෙන්නුවට පස්සේ කියන්නේ අය රෙද්ද කැබල නෙවෙයි ධර්මයේ කතා කරලා තියෙනවා. මෝ වෙන්නේත් නැහැ මොනවාක්වත්. <coughs> උනත් දෙන්න තියෙන දේ වෙන්නේ. ඒ නිසා ධර්මයේ අපිට යෝගය අපිට ගහය අපිට කිව්වනම් ඵලයන් කියලා වටපිට බලන්න එපා. උරිසට උරින් හැරලා බලන්න එපා. ගහපන් පොල්ලමුඩයක් පැනපන්. අමුඩේ ලීලා වැටුනොත් එහෙම කචල්නේ. ඒ නිසා අමුඩේ හොඳට තද වෙන්න ගහ ගන්නවා. ඒ ගැව්වා පැන්නා. හරීම සෙල්ලක්කාරව නාකි උනා කියලා බය වෙන්න එපා. මේ නාකි කතාවක් එතන නෑ. <clears throat> ධර්මේ පාර පෙන්නවනම් පවුලගෙන් අහන්න යන්න එපා. අහන්න ගියොත් ඉතින් ඒව නෑ ඉතින් ධර්මේවත් මුකුත් කරගන්න බැරි වෙනවා. වෙච්ච වැඩි. අහන්න මොකෙක්වත් නෑ. එකක් දෙකක් ගහපියව පිණුම් ගහනකොට තේරෙයි ආජීවය කොහොමද වෙන්න ඕනේ මොකක්ද ඊකට වෙන්න ඕනේ කියලා පිටකෙනෙකුට විශ්ෂය කරන්න දෙයක් නෑ එතන. ධර්මයමයි. ධර්මයේ ඒ වගේම ණය ඕපනයික උදයන් hina ඇන්ති නැතිකා උසුකාර අනමැන්ති තේජන. ඒකට සිංහල සින්දුවක් තියෙනවා මේ <coughs> දියාලුවෝ දියහරවා වේලිකපා රංවන් රන් වියට වලින් අටපුරවා නම් හීවඩුවෝ ලීකපලා ඇඳ පුටු මේස තනා නම් කුරු ලෝකරෝ දියර මේව රත් කරලා හොඳ ආයුධ තනනම් පඬිතියෝ තමන්ගේ ආත්මය ඕන විදිහට හදා ගන්නවා මේ මම කිව්ව හතියක් ඇත්තම් කියලා. ඒකේ තියෙන නුවණක් ඇත්තම් කියලා. අපිට ඒ නුවණ නෙවෙයි නුවණ නෙවෙයි ඇත්තම ඇත්තේ සද්දා. අපිට නුවණ කිසි ප්‍රශ්න නැමෙ තියෙන පිසිගේ නුවණ කිසි ප්‍රශ්න සද්දාක් ඇත්තෙම නැහැ. තාම සැකේ. තාම සැකේ. අරක දෝ මේක දෝ අරක දෝ මේක දෝ බලිග තියා බලිග <laughs> ගිනි තියාගත්ත දීලා අයිය අයිය මේ තහනුවා වගේ එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. මට කියන්නේ අපි යන පාර හරි. අවුරු වැරදි නම් පෙන්ලා දෙයි. යන්නේ කයි තියෙන්නේ වට පිට බලන්නේ නැතුව යන්න බැරි සද්දාව නැතිලෝ. මේක ඒක මේ ප්‍රඥාවෙම අත්හැරලා ගන්න කෙනා. ඒ සද්ධාව බිම තියන්නේවා. අනිවාර්යයෙන්ම තියෙනවා. හොඳයි අපි එහෙනම් මෙතෙන් නතර කරනවා. අපි එමනම් එත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරය සමාප්ත කරමු. එත්තාවතාච නම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච නම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීව නාගාමහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාග මහිද්దికා අනුමෝදිතා চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිපාරපත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ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 සුවපත්ත්වා කම කම කම කම සුවපත්ත්වා සුවපත්ත්වා